තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි මේ ආරම්භ කරන්නේ. විහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ ජූනි මාසයේ අද 23 වෙනි අඟහරුවාදා දවසේ සුපුරුදු ආකාරයෙන් අපි අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් මේ දහම් හමුවට එකතු වෙන්නේ. ඉතින් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා වගේම අපේ විහි කල්යාණ මිත්‍ර පිරිසත් බොහොමත්ම ගෞරවයෙන් මේ සහභාගී වෙමින් සිටින හැම දෙනාම අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා කල්යාණ මිත්‍රත්වයෙන් අපි මේ යන ගමනට උදව්වක් උපකාරයක් ආධාරයක් ආලෝකයක් මඟ පෙන්වීමක් අත්ලක් හැටියට තමයි අපි මේ සදාම් හමුව පවත්වන්නේ මෙහිදී අප කරන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ ප්‍රතිපදාව ප්‍රතිපදා මාර්ගය ආර්ය මාර්ගයේ නිවෙන මඟ එලිපෙලි කර ගැනීමක් අප මේකතු වෙලා කරන්නේ. ඉතින් මෙහිදී අප මූලික වශයෙන් සතිපට්ඨාන දේශනාව ඉදිරියෙන් තියාගෙන මේ සාකච්ඡාව කරනවා. ඒ මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන ඒ වගේම අපි මෙහිදී අප අපගේ අත්දැකීම් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන ඇත්ත හැටියට දැනුම අවබෝධය අත්දැකීම් බෙදා හදා ගැනීමකුත් සිදු කරනවා. ඒ තුලින් අපිට ශක්තිය ලැබෙනවා වඩා ඉක්මනින් වඩා හොඳින් මේ මාර්ගය එලිපෙහෙලි කර ගැනීම.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 ඉතින් සතිය පිළිබඳව දැන් බොහෝ දිනකට පැහැදිලි වැටහීමක් අවබෝධයක් ඇති වෙලා තියෙනවා. විතරක් නෙවෙයි දැන් සතිය පුහුණු කරනවා. ඒ වගේම ඒ සති පුහුණුවට අදාළ අත්දැකීමුත් බොහෝ දෙනෙක් ලබාගෙන තිබෙනවා. එහි ප්‍රතිඵල. ඉතින් පෞද්ගලිකව අප සමග කර සාකච්ඡා වලින් අපිට ඒක පැහැදිලි වුණා. දැන් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ තුල අවදිමත් බවකින් දැනුවත් බවකින් කටයුතු කරන බවත් ඒ වගේම බොහෝ විට ඇතිවෙන ක්ලේශ තත්ත්වයන්ට යට නොවි ඇතිවෙන අර්බුදකාරී තත්ත්වයන් සමනය කරගෙන කටයුතු කිරීමේ හැකියාව බොහෝ දුරට වර්ධනය වෙලා ඇති බව මේ අපේ යෝගීන් ප්‍රකාශ කළා බොහෝ දෙනෙක්. ඒක තමයි මේ සතිපට්ඨානයේ ප්‍රතිඵලය. සිහිනුවන උපද්ද ගන්නේ අපි මේ වර්තමාන මොහොතේ අපේ අවදිමත්ව සිටීම සහ දැනුවත් වීම දැනුවත්ව සිටීම සතිපට්ඨාන කියන්නේ. ඒ වගේම එතන තියෙනවා අර කිසියම් වරදක් දෝෂයක් පවක් අකුසලයක් එවතක් කියන දෙයකටපත් නොවි සිටීමට අපදරන ප්‍රයත්නයක් එතන තියෙනවා. ඒ ප්‍රයත්නයේට ආතාපී කියන වචනේ යෙදුණා. අර අවදිමත් බවට තමයි සතිමා කිව්වේ. දැනුවත් භාවයට තමයි සම්පජානෝ කිව්වේ. අර ප්‍රයත්නයේට තමයි ආතාපී කිව්වේ. ඒක උතන තමයි නිවන තියෙන්නේ. සතිමා සම්පජානෝ ආතාපී. අපි වර්තමාන මොහොතේ මේ දැන් අවදිමත් මොකක්ද අවදිමත් කියන්නේ? දැන් මේ ඇහැට පේන දේට, කනට ඇහෙන දේට, නාසයට, දිවට, කයට දැනෙන දේට, මනසට වැටහෙන දේට. අනිත් පැත්තෙන් අපි කියන දේට, කරන දේට අවදිමත්. අපි දැනුවත්වයි ඉන්නේ පිළිබඳව. ඒ වගේම ඒ පිළිබඳව විමසුම් නොනක් යෙදিলা තියෙනවා. මම මේ කරන දේ, කියන දේ, හිතන දේ හරිද වැරදිද යුක්තිද අයුක්තිද සුදුසුද නුසුදුසුද ආදී වශයෙන්. ඉතින් හරි පැහැදිලි Tamanට Tamanට Tamanට Taman පැහැදිලි. මොකද යුක්ති අයුක්ති සුදුසු නුසුදුසු කුසල අකුසල භාවයේ තෝරා ගන්න අපිට මිනුම් දණ්ඩක් තියෙනවානේ පැහැදිලිවම. බුදු පියාණන් වහන්සේ දීලා තියෙන මේ මිනුම් දණ්ඩ අපි ළඟ තියෙනවා. ඉතින් වර්තමාන මොහොතේ කරන්නේ Taman Tamanව මැනගන්න. අර විමසුම් නුවණ සම්පජානකාරී භාවය තුල කරන්නේ ඒක. ඉතින් එහෙම දැනලා බලපුවාම කිසියම් ආකාරයක අකුසල පැත්තට බරගතියක් තියෙනවනේ. චෛතසික වශයෙන් හෝ වාචික වශයෙන් හෝ කායික වශයෙන් හෝ ඉතින් එතන අර වීර්යය අපි යොදනවා ආතාපි ගුණය යොදනවා අපි මේ පැත්තට ඇදලා ගන්න. මේ තමන්ම කරන වැඩක් මේ. තමන් තමන්ව හසුරුවා ගැනීමක්. බුදුරජාන් වහන්සේ මේකට <clears throat> වචනයක් පාවිච්චි කරලා තියෙනවා වශී කිය. වශී. තමන්ම තමන්ව වශී කරගත්තා නැත්නම් වසඟේ තබා ගත්තා. තමන් පාලනය කරගත්තා. එහෙම නැත්නම් ඉදිලා තියෙනවා දමනය කළ තැනැත්තා. දමිත දන්තෝ කියන වචනේ දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් පිළිබඳව දන්තෝ කියන වචනේ යොදලා තියෙනවා. දන්තෝ කියන වචනේ බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල තමන් වහන්සේ වෙනුවෙන් යොදලා තියෙන දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති කිය. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේශේති. ආදී වශයෙන් බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. බුද්ධෝ කියන්නේ තමන් අවබෝධ කරගත්ත, වටහාගත්, තේරුම් ගත්ත. දන්තෝ කියන්නේ තමන් দমনය වුණා. තමන්ට පුළුවන් වුණා තමන්ව හසුරවා ගන්න, පාලනය කරගන්න. සන්තෝ කියන්නේ සමත වුණා. මේ කෙලෙස් දුරු කරගන්න පුළුවන් වුණා. පරිනිබ්බුතෝ ආත්පසින්ම මේ දේන් මිදුණ නැත්නම් පිරිණිවීමටපත් වුණා ආත්පසින් නිවි ගියා. ඉතින් පරිනිබ්බානාය ධම්මං දේශේ. පිරිනිවන් පෑ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑමට මඟ කියනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති සන්තෝසෝ භගවා සමතාය දන්තෝසෝ භගවා දමතාය බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති ආදී වශයෙන් එතකොට මෙන්න මේ දමිත දමත ස්වභාවය දැමුණු ගතිය দমনය කරගත්ත ගතිය මේක ඇති වෙන්නේ මේ ಗುಣ තුනේ සතිමා සම්පජානෝ ආතාපි. උතන තමයි නිවීම සැනසීම තියෙන්නේ. මේ দমনය කරන්නේ, පාලනය කරන්නේ, හසුරවා ගන්නේ, අවබෝධයටපත් කරගන්නේ අනුන් නෙවෙයි, වෙනත් කෙනෙක් නෙවෙයි. තමන්. සාමාන්‍ය ලෝකයා නිතරම උත්සාහ කරන්නේ අනිත් අයව දැනුවත් කරන්න, අනිත් අයව සමතයටපත් කරන්න, අනිත් අයව දමනය කරන්න අනිත් අය නිවන්න සනසන්න ඒක ඉතින් කරුණාවෙන් කරන වැඩක් හැටියට එහෙම උත්සාහ කෙරුවට නිවන් මාගේ තියෙන්නේ තමන් ඒකයි බුදුරජාණන් වහන්සේ අර විදියට දේශනා කළේ මම අවබෝධයටපත් වෙලා මම අවබෝධයටපත් වෙන මඟ කියනවා අනිත් අයට කියලා ඒ වගේම මම দমনයේ වෙලා අනිත් අයට দমনය කරන මඟ කියනවා. මම නිවිලා සැනසීලා අනිත් අයට නිවීමට සැනසීමට අවශ්‍ය මඟ කියනවා කියන්නේ. ඉතින් මේ මඟ තමයි මේ ඒකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධිය කියලා මේ සතිපට්ඨාන දේශනාව බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළේ ඒක. ඉතින් මේ මේ සතිපට්ඨාන දේශනාව අපි ඉදිරියෙන් තියාගත්තම මේ සිහිනුවන සහ වීරිය කියන මේ ගුණාංග තුන මේ කුසලතා තුන අපි දැන් දියුණු කරගෙන තියෙනවා. ඉතින් මේක දියුණු කරගන්නේ යම්කිසි කාර්යයකට කෘත්‍යයකට. මේ මේ කුසලතා තුන වර්ධනය කරගන්නේ යම් කෘත්‍යයක් සඳහා. එක පැත්තකින් මේ කුසලතා තුන වර්ධනය කරගත්තම අපි ගත කරන මේ ලෞකික ජීවිතයේ කිසියම් ආකාරයක යම් ආකාරයේ හසුරුවා ගැනීමේ හැකියාවක් යම් දුක් ප්‍රශ්න ගැටලු අඩු කර ගැනීමක් මේ තිබෙනවා කරගත හැකි ඒක. මේ ලෞකිකත්වයේ ඇතුලේ හැබැයි 100%ක් දුක් මේ මේක අඩු කරන්න බෑ. මේ ලෞකිකත්වයේ තුල 100%ක් මේ ලෞකික දේවල් වල තියෙන ප්‍රශ්න ගැටලු 100%ක් නිමා කරන්න බෑ. ඉතින් සමහර විට සමහර කෙනෙක් හිතනවා මේ ධර්ම මාර්ගයේ ගියයින් පස්සේ නැත්තම් දහම් මගේදී මේ ලෞකික ලෞකිකත්වයේ තුල තියෙන මේ ලෞකික දේවල් හෝදලා කියලා ඇදහැරලා පිරිසිදු කරලා ගන්න පුළුවන් ය 100% මේ ධර්මයේ මාර්ගය තුලින් කිය. ඒක වැරදි අදහසක් එහෙම කරන්න බෑ. ඒක නිසා හුඟක් දෙනෙක්ගේ අදහසකුත් තියෙන්නේ මේ ධර්ම මාර්ගයට ආපු බොහෝ දෙනෙක්ගේ අදහස තියෙන්නේ මේ ලෞකික දේවල් වල තියෙන ඇදකුද අරගන්න එහෙම නැත්නම් ඒවයි තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න තමයි හුඟක් උත්සාහය ප්‍රයත්නයේ තියෙන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම මේ ඒක නිකන් මම මේ කියන උදාහරණය නිකන් එච්චර සුදුසු නැති උදාහරණයක් වගේ හැඟෙන්න පුළුවන් කෙනෙකුට නමුත් මට මේක කියන්න වෙනවා මේ ලෞකිකත්වයේ නිකන් මේ සුද්ධ කරන්න බැරි පිරිසිදු කරලා ගන්න බැරි මේ අසුචි පිටක් වගේ තමයි. මේ බලු බෙට්ටක් වගේ එකක් තමයි. ඒක හොදලා ගන්න පුළුවන්ද? කොහෙන් හරි අල්ලන්න පුළුවන් විදිහට නැත්නම් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හොදලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකක් මේ මේ මේ ලෞකිකත්වයේ හොදලා පිරිසිදු කරලා ගන්න පුළුවන් කියලා හිතනවා නම් යම් කිසි කෙනෙක් අන්න ඒ වගේ දෙයක්. ඇත්ත වශයෙන්ම එහෙම බෑ. මේ අසුචි පිටක් හොදලා ගන්න උත්සාහ කරනවා. ඒක හොදලා ගන්න පිරිසිදු කරලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ස්වභාවයෙන්ම අසුචි ගොඩක්. ඒක නිසා මේ ලෞකික ජීවිතේ සමහරව හිතනවා මේක හොදලා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේකේ තියෙන යම් යම් ගැටලු ප්‍රශ්න යම් ප්‍රමාණයකට සමහන් කරගන්න පුළුවන්කම තියෙනවා මේ සිහිනුවන වීර්යය තියාගන්න කෙනාට. උදාහරණයක් ඇටියට කිව්වොත් අපි දන්නවා අපේ අපිට තියෙන අත්දැකීම් ආවාහ විවාහ ජීවිතය කියන එක මේ ලෞකික ජීවිතයට අදාළ කාරණයක් දෙන්නෙක් එකතු වෙලා ගත කරන මේ විවාහ ජීවිතය. ඉතින් මේක ඇතුලේ බොහෝ අඩගුද තියෙන, බොහෝ ප්‍රශ්න තියෙන, බොහෝ ගැටලු තියෙන. දෙආකාරයක දෙන්නෙක්. හැබැයි මේක අවබෝධ කරගෙන සිහිනුවණින් ගත කරොත් යම් ප්‍රමාණයකට මේකේ තියෙන ඇදකුද අරගන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ අඩුම ගානේ Tamanට හිතේ සහනයෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන. නමුත් මේකේ තියෙන විවාහ ජීවිතයේ තියෙන ඇදකුඩ නම් කවදාවත් අරින්න බෑ. එහෙමනම් ඉතින් විවාහය නොවි ඉන්නවා. ඒකයි ස්වභාවය. මිල මුදල් හම්බ කරන්න ගියාම ඒකේ තියෙන දෝෂ ඇදගුද 100%ක් අරින්න බෑ. ඉතින් එහෙමනම් ඒ වැඩේ නතර කරලා ඉන්න. ඒකයි මම කියන්නේ මේ ලෞකිකත්වය හෝදලා පිරිසිදු කරලා ගන්න බැරි අසුචි පිටක් බලු බෙට්ටක් වගේ. ඒක කොහෙන්වත් හෝදලා සුද්ධ කරලා පාවිච්චියට ගන්න පුළුවන් විදිහට 100% සුද්ධ කරලා ගන්න බෑ. ඒක ඒ ස්වභාවය. නමුත් සිහිනුවන සහ වීර්යය තියෙන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා මේකේ තියෙන මේ යම් යම් මේ පීඩාකාරී ගති ලක්ෂණ දුක්ඛදායක ස්වභාවයන් යම් ප්‍රමාණයකට සමනය කරගන්න. යම් ප්‍රමාණයක. ඒක නිසා මේකෙන් 100% මිදෙන මඟ බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ තමයි මේ ලෞකිකත්වයේ ඉක්ම යෑම කියන්නේ. ඒ ඉක්මවා යන මාර්ගය තමයි මේ විසුද්ධියා මග්ගෝ කියලා කිව්වේ. අන්තිමට අපි මේ ලෞකිකත්වයේ තුල යම් ප්‍රමාණයකට තත්ත්වය පාලනය කරගෙන හිටියට මොකද මේක ඕනම වෙලාවක පුපුරලා යන්න පුළුවන් නිකන් සක්‍රීය බෝම්බයක් වගේ එකක්. ඒක නිසා මේක සම්පූර්ණ නිෂ්ක්‍රීය කිරීමේ වැඩපිළිවෙල ලෞකිකත්වයේ ඉක්මවා යෑම. මේ මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කරගෙන එහි නොඇලී නොගැටී නොමුලාව සිටීමට අවශ්‍ය කරන ගැඹුරු මානසිකත්වය වර්ධනය කර ගැනීම. ඒක ඒකෙන් තමයි මේ මේ මේකෙන් මිදෙන ක්‍රමයක් තියෙන්නේ. මේක නිකන් සරලව කිව්වොත් මෙතන සිද්ධ වෙන්නේ ලෞකිකත්වයේ තුල ඒ ඒ කුණු ගොඩේ ඒ කුණු ගොඩේ ඉන්නව නොගෑවි. ඒකයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය අර පద్මාකාර උපමාවෙන් දැක්වුවේ. බුදුරජාණන් වහන්සේත් ඉන්නේ අපි ඉන්න කුණු ගොඩේම තමයි. ආයේක වෙනසක් නැහැ සියලුම රහතන් වහන්සේලා මේ කුණු ගොඩේ ඉන්නේ. ඉතින් සමහර විට අපි කල්පනා කරනවා වෙන්න පුළුවන් මේ මේ කුණු ගොඩේ මේ ඉන්න අපි කොහොමද මේක ඉක්මවා යන්නේ කියලා. කුණු ගොඩෙන් පැත්තකට යෑමක් නෙවෙයි. සමහර අය හිතුවා මේ කුණු ගොඩෙන් බැහැරට යන්න පුළුවන් කියලා. එහෙම බැහැරට යෑමේ හැකියාවක් නැහැ. මේක තියෙන්නේ අත් වශයෙන්ම මේ මේක තුල ඉන්නෝ නොගෑවි. ඒකයි අර පద్මාකාර උපමාව. නිලුම් මලේ නැට්ට කුණු කුණු මඩේ තියෙන. ඒ වුණාට උඩට එනවා මේක ටික ටික ටික. මෝරනකොට මෝරනකොට තමයි මේක වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි ප්‍රඥාවෙන් මොහු කුරා යනකොට ශික්ෂණයෙන් වැඩෙනකොට සතියෙන් වීර්යයෙන් ප්‍රඥාවෙන් දියුණු වෙනකොට දියුණු වෙනකොට අර ලෞකිකත්වයේ එක්ක තියෙන අර ගෑවිලා තියෙන ගතිය ඒ ස්වභාවයේ ඒ ස්වરૂපය ගෙවිලා යන ඒ ස්වરૂපයේ ඒ ස්වභාවයේ ඉවත් වෙලා යන එතකොට අපි ලෞකිකත්වයේ තුල හිටියට මොකද මෙහි ගෑවෙන්නේ නැහැ අන්න ඒ ඒ ස්වභාවය තමයි අපි මෙතෙන්දී ඇති වෙන්නේ නැත්නම් ඇති කරගන්නේ ඒකයි කාරණේ. ඉතින් ඔය ඔය එක්තරා ප්‍රමාණයකට ලෞකිකත්වයේ තියෙන යම් යම් අර්බුදකාරී ගැටලුකාරී තත්ත්වයන් සමනය කර ගැනීමේ හැකියාව සිහිනුවන සහ වීර්යය තුලින් ලැබෙනවා. ඒ වගේම ලෞකිකත්වයේ ඉක්මවා යන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් ඔන්න ඔය සඳහා තමයි මූලික වශයෙන් මේ සති ප ဋ ාණය නැත්නම් සිහිය පිහිටුවා ගැනීම කියන කාරණේ අපිට ಉಪකාරී වෙයි. ඉතින් ඒ අනුවයි අපි මේ සාකච්ඡා මාලාව කරගෙන ඉන්නේ. ඉතින් අපි සතිපට්ඨාන දේශනාවට නැවත යමු වුණොත් අපි සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනා කොටසේ කමඨහන් හයම සාකච්ඡා කෙරුවා. එහි මුලට එන්නේ සති කමඨහන් තුන ආනාපාන සති ඉරියාපත සති සම්පජඤ්ඤ සති වශයෙන් එතකොට ඒ තුනෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අර මූලික ගුණාංග තුන වර්ධනය කර ගැනීම. අවදිමත් බව, දැනුවත් බව සහ ආතාපි ගුණෙහිවත් වීරිවන්ත බව. ඉතින් මේක දැනගත්තම තේරෙනකොට මේක මේ මේ කුණු ගොඩේ ඉන්නකොට කක්ක ගොඩේ මඩ ගොඩේ ඉන්නකොට මම මේ මඩ ගොඩේ ඉන්නවා කියන දැනුවත් බව. ඒක තමයි සතිය කියන්නේ. ආයි වෙන මොකක්වත් නෙවෙයි. මම මේ කුණු ගොඩේ ඉන්නවා කියන එක. ඉන්නේ කුණු ගොඩක, ඉන්නේ අසුචි ගොඩක, ඉන්නේ ජරා ගොඩක, කක්ක ගොඩක කියන බව දන්න බව තමයි සතිය කියලා කියන්නේ. මේ ඊළඟට සම්පජානකාරී කියලා කියන්නේ මේක අසුචි බව, කුණු ගොඩක් බව, කක්ක ගොඩක් බව මේකේ හොදලා ගන්න දෙයක් නැති බව දන්නවා. ඒකේ ඒකේ ස්වභාවය, ඒකේ ස්වરૂපය, ඒකේ ගති ලක්ෂණ ටික මනවින් වැටහෙනවා. මේක අනිත්‍ය බව, අනාත්ම බව, විපරිණාම බව, සමුදය වය බව, පටිච්ච සමුප්පන්න බව, දුක්ඛයට හේතු වෙන බව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි කියන්නේ කෙටි. ඒ කියන්නේ ওই අසුචි කොට තමයි. ඉතින් අසුචියේ හැටි තමයි. ඒ බව දැන් දන්න. ඊළඟට ගා ගන්න නැතුව ඉන්නවා කියන එක තමයි ආසාපි කියන්නේ. මේක ගා ගන්නේ නෑ. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය වගේ ගුණයක් මෙතන තියෙන්නේ. ඒක තමයි ලෞකිකත්වයේ නොගෑවි සිටී. පద్මාකාර ජීවිතය. නෙළුමක් වගේ මඩෙන් වතුරෙන් ජලයෙන් උඩට ඇවිල්ලා පිපිලා තියෙන නෙළුමක් වගේ. මඩගඳ නැට්ට මඩේ තිබුණට ඒකෙන් සංකේතවත් කරන්නේ අපේ පැවැත්ම. නැට්ට මඩේ තිබුණට මේ මඩේ මේ වතුරේ මේකේ ගෑවෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම. ඒ ගුණය ඇති වෙන්නේ අපේ මනසේ. ඒ මනසේ. වටපිටාව එහෙමම තියෙනවා. වටපිටාව එහෙමම තියෙනවා. අපි බණ භාවනා කරුවයි කියලා අපේ ස්වාමි පුරුෂයා වෙනස් වෙන්නේ නැහැ, භාර්යාව වෙනස් වෙන්නේ නැහැ, දරුවෝ වෙනස් වෙන්නේ නැහැ. අම්මා අප්පා සමහර විට වෙනස් වෙන්නේ නැහැ, යාළු මිත්‍රයෝ වෙනස් වෙන්නේ නැහැ, වැඩ කරන ස්ථානය වෙනස් වෙන්නේ නැහැ, කාලගුණ දේශගුණ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ, ලෙඩ රෝග අඩු වෙන්නේ නැහැ. ඒව මොකක්වත් අඩු වෙන්නේ නැහැ. හැබැයි සමහරව හිතන ඒ ඔක්කොම අපි භාවනා කරනකොට ඔය ඔක්කොම වෙනස් වෙන්න ඕන ඔය කිසි දෙයක් වෙනස් වෙන්නේ වෙනස් වෙන්න ඕනේ කියලා හිතාගත්තොත් ඒක ලොකු මුලාවක්. ඒ මොකවත් වෙනස් වෙන්නේ ඒවා ඒවට ආවේනික රිද්මයන්ට රටාවන්ට තාලයන්ට අනුගතව යයි. අන්න ඒක දන්නවා අපි දැන්. ඒක දන්නවා මේ කුණු ගොඩේ මම ඉන්නේ. මේ අසුචි ගොඩේ මම ඉන්නේ. මේක අසුචියක්. මට පුළුවන්කම තියෙන එකම දේ නොගෑවි ඉන්න එක තමයි. ඔක තමයි ලෝකුත්තර කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නේ ලෝකුත්තර. ලෞකිකත්වයේ තුල නොගෑවි සිටීම. ඒකටයි ලෞකිකත්වයේ ඉක්මවා යාම කියලා. නැත්තම් මේ ලෞකිකත්වයෙන් වෙන තැනකට ගිහිල්ලා වෙන කොහේ හරි ඉන්නවනේ. මේකෙමයි ඉන්නේ. බුදු පියන් වහන්සේත් අවුරුදු 45ක් මේ කුණු ගොඩේ හිටියා. මේ අසුචි ගොඩේ හිටියා. මේ කක්ක ගොඩේ හිටියා. ඒකෙමයි හිටියා. වෙන තැනක් නැහැ. හැබැයි නොගෑවි හිටියා. අපිටත් උන්වහන්සේ කිව්වේ ඒකමයි. යතා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජහයේතු සුචි ගන්ධම් මනෝරමං ඒවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අන්න මඩගොඩ අර මුලින් කිව්වේ උපමාවක් බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් යතා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ අපිය කුණු ගොඩවල් අපේ කුණු ගොඩවල් ගිහිල්ලා ගොඩ ගහන තැන් තියෙනවා ඒ කුණු ගොඩවල් වල අපි දකින සමහර වෙලාවට මේ ලස්සන මල් ගස් හැදිලා තියෙනවා ඇදිලා මල් පිපිලා තියෙන. හැබැයි අර කුණු ගොඩේ කොහොම හරි අර කුණු ගොඩට මල් ඇටයක් ඇදිලා එතන ඉතින් අර කුණු පෝර වෙලා මොනවා හරි වෙලා මල් ගහක් ඇදිලා මල් පිපිලා තියෙන. ඒවන් අන්නේ වගේ සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ. අපි මේ අකුසල සංස්කාර කරන අන්ධ භූත පුතුජ්ජන මඩ ගොඩේ ඉන්නේ. ඒ පුතුජ්ජනයන් එක ඉන්නේ. මේ කවුරුවත් ගැන නෙවෙයි මේ කියන්නේ තමන් එක්ක එකට ඉන්න අනිත් අය ගැන මේ කියන්නේ. තමන්ගේ භාර්යාව ගැන, තමන්ගේ සාමිපුරුෂයා ගැන, තමන්ගේ අම්මා ගැන, තාත්තා ගැන. දරුවා ගැන මේ කියන්නේ, බෑන ලේලි ගැන මේ කියන්නේ. තමන් එක්ක එකට වැඩ කරන සගයා ගැන මේ කියන්නේ. ආයතන ප්‍රධානිය ගැන කියන්නේ මේ සංකාර භූතේසු අන්ධ භූතේ පුතුජණේ කිව්වා. හැබැයි අතිරෝචති අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ බුද්ධ ශ්‍රාවකයා පඤ්ඤාය අතිරෝචති මේ ප්‍රඥාවෙන් බබලන අර කුණු ගලේ හිටියට ගාව ගන්නෑ ගා ගන්නෑ ඕක තමයි දක්ෂකම් ඕකට තමයි අපිට මේ සිහියයි ප්‍රඥාවයි වීර්යය අවශ්‍ය වෙන්නේ ඉතින් අපි මොන විදියට මේ ගැන සාකච්ඡා කරුවා ඉතින් මුල් කමඨහන් තුනෙන් ඇති කරගන්නේ ඔන්න ඔය ගුණය තමයි. ඉතින් අපි ඒක දිගටම පුහුණු වෙන්න ඕන. ඔය මුල් කමඨහන් තුන වැඩිම තමයි මේ නිතරම ඒක මුල් කමඨහන් තුල සිටීම තමයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. මම අදහස් කරන දේ මම පෞද්ගලිකව පුහුණු කරන දේත් මම ඒක පිළිගන්න දේත් මම විශ්වාස කරන දේත් යම් කෙනෙක් භාවනා කරනවා කියනවා නම් එයා ඔය මුල් කමඨහන් තුන තුල අත නෑර පවත්වන්න ඕන මුල් කමඨහන් තුන. මොනවාද තුන? ආනාපාන සති. පරියංකේට යන්න පුළුවන් වුණොත් ආ ඉතින් වාඩි වෙලා හුස්ම දිහා බලනවා. මොකද්ද මේ බලන්නේ? ස්වභාවික දෙයක්. 아무තු දෙයක්ද? හුස්ම නෑ. මට විතරක් විශේෂයෙන් ලැබිච්ච දෙයක්ද? නැහැ. සියලු සත්වයන්ට පොදු ස්වභාවික දෙයක්. දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒකේ තියෙන දේවලුත් හොඳට වැටහෙනවා. දැන් මේක මට ඕන හැටියට තියාගන්න පුළුවන්ද? මට ඕන හැටියට හසුරවන්න පුළුවන්ද? නিত্যද ආත්මද සුඛද? නෑ අනිත්‍ය අනාත්ම දුක්ඛ එකක් මේ. දකින්න. ඉතින් ආර ස්වභාවය තුල ඉන්නවා. මේ ආනාපානය තුල ඉන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වන ස්වභාවය ස්වභාවිකත්වයේ තුල ඉන්න පුරුදු කෙරුවා. අපිට හරි අමාරු වැඩක් ඕක. ස්වභාවිකත්වයේ තුල නම් ඉන්න බෑ. මේක કૃතිම කරගන්නම ඕන. මොකක් හරි අටව ගන්න ඕන. මොකක් හරි චිත්‍රයක් ඇඳ ගන්න ඕන. මොකක් හරි හැඩයක් දා ගන්න ඕන. මොකක් හරි ආකෘතියක් මේකට ගාව ගන්න ඕන. ඉන්නම බෑ ස්වභාවිකත්වයේ තුල. බුදුරජාණන් වහන්සේ අපිට පුරුදු කෙරුවා ස්වභාවිකත්වයේ තුල ඉන්න. අපි ආනාපානයේ තුල ඉන්නවා කියලා කියන්නේ එතන අවදිමත් බවක් තියෙන දැනුවත් බවක් තියෙන අනිශ්චිත බවක් තියෙන. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. ඒ ස්වභාවිකත්වයේ තුල ඉන්න පුරුදු ඕක කරන්නේ වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඉරියව්වක් වෙනස් කෙරුවා නම් ඉරියාපතේට ආව නම් ඒත් ඉතින් ස්වභාවික තමයි මේක કૃතිම විදිහට කරන්නේ අපි කතා කළා කලින් මේ වයි કૃතිම සහ ස්වභාවික කියන දෙක કૃතිමයෙන් පටන් ගත්තට මොකද අපි ස්වභාවිකත්වයේ තුලට යනෝ නිතරම ඉරියව් පවත්වන ස්වභාවික විදිහට ඒකයි ඊළඟට එදිනෙදා වැඩකේ දෙනවා නම් ඒ වැඩේ ඉතින් ස්වභාවික විදිහට කරනවා ආයෙ නිකන් රඟපාලා අනුන්ට පේන්න බොරුවට පිට කවර දාගෙන ඇඳලා කරන්නේ ඒක ස්වභාවික විදිහට කරන්න පුරුදු වෙනවා. ස්වභාවික විදිහට කරන්න පුරුදු වෙනවා. ඒක හොඳට සිහිය තියාගෙන මම මොකටද මම මේ කරන වැඩේ නිකන් ලෝකෙට පෙන්වන්න බොරුවට මායාකාරී විදිහට කරන්නේ මොකටද? තමන්ගේ දෛනික ජීවිතයේ ස්වභාවික විදිහට ගත කරගන්න. එච්චරයි මේ ස්වභාවිකත්වයේ තුල ඉඳීම. බුදු පියාණන් වහන්සේ අපට ඉගැන්වන්නේ. ඉතින් ඔය <coughs> කමඨහන් තුන ආනාපාන සති, ඉරියාපද සති, සම්පජඤ්ඤ සති කමඨහන් තුන අත නෑර අපි කරනවා. ඒක කරන්න පුළුවන් හරි ලේසි. අපිට පරයන්කේ ඉන්න හැමතිස්සෙම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි ඉරියව් පැවැත්ීමේදී සතිය තියා ගන්නවා සීනුවණින් වීර්යයෙන් යුක්ත වෙනවා ඊළඟට ඉතින් අපිට දෛනික වැඩ එදිනෙදා වැඩ කොටසක් අපි හැමෝටම තියෙනවා ඒක කරනවා හරි ස්වභාවික විදියට ඒක કૃතිම කරගන්න ස්වභාවික විදියට මුලැමැදාග සිහිය තියාගෙන කරනවා ඔන්න එතකොට අර ওই තැන්වලදී අර ඇති වෙන්න ආව ඇති වෙන්න තියෙන ගැටලු ගැටුම් තමන්ගේ පැත්තෙන් තමන්ගේ පැත්තෙන් සෑහෙන ප්‍රමාණයක් 100 ප්‍රමාණයක් අවම කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ පැත්තෙනෝ 100ට 100ක් අවම කරන්න පුළුවන් කියලා හිතන්න එපා. එහෙම හිතුවොත් ඒකත් තව මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. එහෙම හිතුවොත් මේවා නිත්‍ය සංඥාවට වැටෙනවා. සමහරව එහෙම හිතන මේ සතිය නිත්‍යයි කියලා. සම්පජානේ නිත්‍යයි කියලා. වීර්ය නිත්‍යයි කියලා. ඒ නිත්‍ය සංඥාවට වැටෙන ඊට පස්සේ කුසලය නිත්‍ය සංඥාවට ගන්න නෑ. ඒකත් නෑ. සමහර වෙලාවට තමන්ගේම සතිය බිඳ වැටෙනවා. තමන්ගේ විමසුම් නොවන බිඳ වැටෙනවා. වෙනස් වෙනවා. අනිත්‍යයි. වීර්ය අනිත්‍යයි. එතකොට ඒක ඒක දකින්නොට ඔන්න ඔන්න දුර්වල වුණා ඔන්න අඩපණ වුණා ඔන්න බාල වුණා දකින්නේ ආයෝක හදාගෙන යනවා මිසක ඕකට පසුතැවෙන්නේ පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් ඒව ගැනවත් නිත්‍ය සංඥාවක් තියාගන්නේ නැහැ. ඒව ගැන පවා තියාගන්නේ අනිත්‍ය සංඥා. ඒකයි. ඉතින් ওই විදිහට අපි මුල් කමඨහන් තුන මම නැවත නැවත දැඩිව අවධාරණය කරන්න කැමතියි. සතිය දියුණු කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන කමඨහන් ඔච්චරයි. ඔය තුන විතරයි. වෙන කොහෙවත් අපිට කිසිම තැනක වෙනත් කමඨහනක් හමු වෙන්නේ නැහැ. ප්‍රතිපත්තන දේශනාවේ මුලට තියෙන ওই කමඨහන් තුන පමණයි. ඉතින් ඕක හොඳටම ඇති හොඳටම ප්‍රමාණවත්. අපේ සිහිනුවනේ දිනු කරගන්නයි සිහිනුවනින් ඉන්නයි අපිට ඇති. ඊළඟට ඒ සිහිනුවන දියුණු කරගත්ත සිහිනුවන බුදුරජාණන් වහන්සේ වහාම විදර්ශනාවට දාන මොකද මේකෙන් ගැලවීම තියෙන්නේ එතන මේක යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ මේක ඇත්තටත් අර කුණු ගොඩේ කුණු කුණු ගතිය අසුචි ගොඩේ අසුචි ගතිය කක්ක ගොඩේ කක්ක ගතිය මඩ ගොඩේ මඩ ගතිය අවබෝධ කරගන්නවා මොකද්ද ඒ මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය. ඇත්ත తත්ත්වය. ඉතින් ඕක සමහර අය ඕක දිහා බලන්නත් අකමැති. දකින්නත් අකමැති. මේ ඉන්නේ අසුචි ගොඩක මේක අසුචියක් කියන්න අකමැති. බුදුරජාණන් වහන්සේ මේක පෙන්නනවා හරියටම. ඔය සංස්කෘතික සලුපිලි ගලවලා බොරු පිටකවර ඔක්කොම ගලවලා අපි දාගෙන තියෙන පෙන්නන මෙන්න මේකේ හැටි මෙහිමයි. ඒක තමයි විපස්සනා, නිදර්ශන. යථාභූත ඥාන දර්ශන. නිබ්බේධික පඤ්ඤා කිව්වේ ඒක තමයි. මේක විනිවිද දකින මේ ඔක්කොම බොරු ආටෝප සාටෝප අයින් කරලා මේකේ යථා ස්වභාවය දකින. ඒකයි. ඉතින් ওই විදිහට අපි මේ විදර්ශනාවට වහාම යොමු වුණා කායානුපස්සනා විදර්ශනා කොටසට ආවා. එහිදී මූලික වශයෙන් කමඨහන් තුනක් පැහැදිලි කරා. එතෙන්දි මේ සියලුම රූප ධර්මවල මධ්‍ය කේන්ද්‍රය න්‍යෂ්ටිය හැටියට සැලකෙන්නේ අපේ රූපකාය ශරීරය. මොකද හේතුව ශරීරය පවත්ව ගන්න නඩත්තු කරගන්න තමයි අනිත් ඔක්කොම දේවල් මේ කරන්නේ. එක පැත්තකින් ශරීරය ආරක්ෂා කරගන්න, අනිත් පැත්තෙන් ශරීරය නඩත්තු කරගන්න, ශරීරය පවත්ව ගන්න. ශරීරය තුලින් තමයි ශරීරයේ මාධ්‍ය කරගෙන තමයි ඔය වින්දනය ලබන්නේ. ඒක නිසාත් අපිට ශරීරය අවශ්‍ය කරනවා. ඉතින් එහෙම ශරීරයේ කියන එකේ පැවැත්මකුත් තියෙනවා අවශ්‍යතාවයකුත් තියෙනවා ඒක බොරු නෙවෙයි. ඒක අවශ්‍යයි. ඒකයි බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම කාය මුලට ගන්න. රූපස්කන්ධයේ මුලට ගන්න. ඒක ප්‍රමුඛයි, කේන්ද්‍රීයයි, මූලික දේ. ඉතින් ඒක ඉස්සර වෙලාම අතට දීලා ඔන්න ඕකේ හැටි බලන්න කියලා අර දිනු කරගත්ත සිහිය නුවණ වීදිය දාලා බලන්න කියන ඔන්න. ඕක හරියට දැකගත්තත් ඇති කියලා. ඉතින් ඒකටත් කමඨහන් තුනක් බලන විදි තුනක් කිව්වා. පටිකූල මනසිකාර විදිහට. මේකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය බලන්න පුරුදු කෙරුවා. ධාතු මනසිකාර විදිහට. කොටස් වශයෙන් පඨවි ආපෝ වායෝ තේජෝ වශයෙන් දකින්න. ඊළඟට මේකේ විපරිණාමය දකින්න සීවතික වශයෙන්. එරුණයෙන් පස්සෙත් මේක අන්තිමට හතර මහා භූත වලට එකතු වෙලා යන දෙයක් විතරයි මේක. ඉතින් ওই වගේ දේවල් දකින්න අහන්න පවා සමහර අය එච්චර මනාප නැහැ. අසුතවා පුදුජන මට්ටමේදී බොහෝ වෙලාවට මනාප නැහැ. ඉතින් ඒක දැක්කොත් තමයි මේකේ නොගෑවි ඉන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් ගෑවෙනවා. නැත්තම් රූපකායේ ගෑවි ගෑවි ඉන්නේ. කොච්චරවත්. මේක මෙහෙම වෙන්න ඕන, මේ විදියට වෙන්න ඕන, මේ විදියට තියෙන්න ඕන. මං කැමති විදියට තියෙන්න ඕන මට ඕන විදියට තියෙන්න ඕන එහෙම නැත්නම් මං කැමති නැතත් මේ ලෝකයා කියන විදිහට මේක තියාගන්න ඕන. අනිත් අය කියන විදිහට තියාගන්න ඕන. දැන් හිමත් එකක් නේ ප්‍රශ්නයක් නේ. සමාජයට ඕන විදිහට අපි අපේ රූපකාය තියාගන්න. රූප ධර්ම තියාගන්න වෙනවා. රූපස්කන්ධය තියාගන්න වෙනවා. බලපුවම අපි මේ අඳින්නේ, මේ පළඳින්නේ, මේ කොණ්ඩේ බඳින්නේ, මේ රැවුල කපන්නේ මේ සපත්තු දාන්නේ මේ අනුන්ට ඕනවයි. සමාජයට අනිත් අයට ඕනවයි. මේක මොනතරම් හාස්‍ය ජනකද විහිළුවක්ද කියලා පේනවා. ප්‍රඥාව ටිකක් මෙහෙමලා බලපුවා. අඳිනව නෙවෙයි ඉතින් අඳනවා. අනිත් අය. පළඳිනව නෙවෙයි පළඳනවා. එහෙමනේ. ගෙවල් දොරවල් හදන්නේ අනුන්ට ඕනවයි. යාන වාහන ගන්න මේ අනුන්ට ඕනවට සමාජ තත්ත්වේ රැක ගන්න කියලා අපි ඕකට කියන්නේ. එක එක වචන දාලා මේ බොරු මායාකාරී වැඩේ කරගෙන යනවා. අන්තිමට බුදු පියාණන් වහන්සේ මේක පෙන්නනවා. අපිටත් ඕක පේනවා තේරුම් ගන්න පුළුවන්. බැරි නෑ. ඉතින් ඔන්න ඔය විදියට <clears throat> රූප ධර්ම නැත්නම් සමස්ත රූප ස්කන්ධයේ මධ්‍ය කේන්ද්‍රය රූපකාය තමයි ඉස්සර වෙලාම අතට දෙන්නේ බුදු පියාණන්සේ අපිට භාවනාවේදී. ඉතින් ඔය පටිපූල මනසිකාර ධාතු මනසිකාර සීවතික මනසිකාර වශයෙන් ඕක පෙන්නලා දෙන්න. ඒක එක කමටහනක් වුණත් ඇති. ඕකේ ඇත්ත తත්වේ තේරුම් ගන්න. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පුණජ පරං කියලා කමන්නේ මම තව එකක් කියන්නම් කියලා තව දුරටත් කිය. පටිකූල මානසිකාර වශයෙන්ම තේරුම් අරගෙන මේ රූප රූපස්කන්ධයෙන් මිදෙන්නත් පුළුවන් කෙනෙකුට. බැරි නිසා දෝ කියලා ධාතු මනසිකාරය පුණච පරම්පෙක්ක වේ බික්කෝ කියලා ඉම මේව කායන් යථාටිතං යථාපනිහිතං ධාතුසෝපච්ච වෙක්කති කියලා තව එකක් එනවා. ඉතින් ඒකත් තේරෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන ඊට පස්සේ ජීවිතික මානසිකාරයත් කියන කොනච පරම්පික වේ බික්කු සේයතා විපස්සේය ශරීරංච ජීවිතිකාය චඩේතං කියලා. එහෙමත් කිය. ඉතින් අර වැඩි වැඩි අනුකම්පාවෙන් අප කෙරෙහි කරන්නේ ඒක. වැඩි අනුකම්පාවෙන්. එකක් කියලා තේරෙන එකක් නෑ. ඒක නිසා තව එකක් කියන්න ඕන, තව එකක් කියන්න ඕන කියලා. කමඨහන් තුනක්ම කියලා. ඉතින් ඔතන ඔය කමටහන් තුන තවත් තැන්වල තවත් විදිහට කියලා තියෙනවා. ඉතින් ඕක දෙන්නන්නේ මොකටද? මේකේ හැටි මෙහිමයි. මෙතන තියෙන්නේ හතර මහා ධාතු ටිකක්. ඉතින් මම කිව්වා ඊයේ මම තවත් මේකට සූත්‍රයක් දෙකක් අද කිට්ටු කරගන්නවා කියලා මේ සාකච්ඡාව අවසන් කරා. මේ රූප නඩුව ඉවර ඉවර කළාම දාමු කියලා අපි කිව්වනේ. රූපස්කන්ධ නඩු ආයි මේක අහන්න දෙයක්වත් ඇපීල් කරන්න දෙයක්වත් නැහැ මොකක්වත් මේක ඉලාස් කරගන්නව මිසක මේක අහලා ඉවර කරන්න පුළුවන් නඩුවක් නෙවෙයි ඉදන් නඩු වගේ ඉවර කරන්න බෑ මැරෙන්නේ නඩුව නඩුවේ පැමිණිලිකාරයෙක් හැටියටම ඉඳලමයි මේ මේක මේක අහන්න ගියොත් මේ රූප රූප නඩුව අහන්න ගියොත් මේ නඩුවට කඹුරලා කඹුරලා කඹුරලා අවිද්‍යා තණ්හා නීතිඥයෝ දෙන්නට ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා විසඳුමක් නැතුව මේ නඩුව ඉවර වෙයි. ඉතිරි වෙන්නේ දුක් ගොඩක් විතරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවා මේ නඩුවේ හැටි පෙන්නලා මොකෝ නඩුව ඉස්සරහට ගෙනියනවද ඉල්ලාස් කරගන්නවද? තාම පැහැදිලි පැමිණිල්ල ඉල්ලාස් කරගන්න පුළුවන්. මේ රූප ධර්ම එක්ක කියන මේ නටුව මෝඩ නඩු කීම අපිට නතර කරන්න පුළුවන්. ඉතින් මේකට තවත් අපිට ಉಪකාරී වෙන එක සූත්‍රයක් මම මෙතෙන්දී කිට්ටු කරගන්න කැමතියි. එකක් තමයි මේ මහා හත්තිපදෝපම සූත්‍රය. ඒක සරුත් හාමුදුරන්ගේ දේශනාවක්. චතුරාර්ය සත්‍යය තමයි ඒක මූලික වශයෙන් මේ පැහැදිලි කරන්නේ ඒකේ අන්තිමට අර පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැන ඉඳලා සරුත්ථාමඳුර විස්තර කරනවා කතමාචාවුසෝ මේ රූපස්කන්ධෝ ආදී වශයෙන් චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා මේ රූපස්කන්ධය කියන්නේ සතර මහා භූත. සතර මහා භූත උපාදාය වෙලා නැත්නම් එකට ගොනු වෙලා එසෙම්බල් වෙලා හැදෙන විවිධාකාරයේ වර්ණ ගන්ධ රස ගුණ දිග පළල උසමාත තාල රිද්ම රටා සහිත රූප කායන් තියෙනවා. ඒවට තමයි උපාදාය රූප කියලා කිව්වේ. ඉතින් අපි ඔය අල්ලන්නේ බදන්නේ පොරකන්නේ ඔය උපාදාය රූප වලට තමයි. ඉතින් එතෙන්දි සරියුත් හාමුදුරුවෝ මෙහෙම පැහැදිලි කරනවා. කතමාච ආවසෝ චත්තාරෝ මහා භූත මොනවාද මේ සතර මහා භූත කියන්නේ? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ වායෝ ධාතු කියලා ඒ සතර මහා භූත විස්තර කරනවා. මෙතනින් එක කොටසක් විතරක් මම ඔබටල දක්වන්න කැමතියි. කතමාච ආවසෝ පඨවි ධාතු. ආවසෝ කියන්නේ මිත්‍රවරුනි කියන ආමන්ත්‍රණ පදය. මිත්‍රවරුනි පඨව පඨවි ධාතු කියන්නේ කොහොමද? ඒකත් දෙකට බෙදලා පෙන්නන. පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. අපිට අධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් මේක අඳුනන්න පුළුවන්. ප්‍රථමාචාවසෝ අධ්‍යාත්මික පටවි ධාතු මොනවාද මේ? තමා වශයෙන් සලකන තමන්ගේ කියලා වෙන් කරගත්ත කොටහ මොකද්ද? යම් අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්න. හරි අපුරු වචන ටිකක් පාවිච්චි කරනවා. සරියුත් සාම්ප්‍රේතන. අජ්ජත්තම් තමාගේ වශයෙන් සලකන පච්චත්තම් තමන්ට දැනෙන මේ තමන්ගේ කොටස තමන්ට දැනෙනවා. මේ කේශාලෝමානකා දන්තාව ඔය ටික දැනෙනවනේ. දැන් කක්කලම් මේක ටිකක් මේ කර්කශ ගතියක් අපිට නිකන් රළු ගොරෝසු ගතියක් මේකේ තියෙනවා. කරිගතන් කියන්නේ එකට ගොනු වෙලා තියෙනවා. දැන් මේ රූප ධර්ම එකට ගොනු වී තිබෙන ගතියක් තියෙනවා. උපාදින්නම් කියන්නේ එකිනෙක එකිනෙක අල්ලගෙන තියෙන. දැන් කේසා කේසා කිව්වට කෙස් ටික වෙනම තියෙන එකක් නෙමෙයි. ඒක අපේ ශරීරේ. ලෝමා නකා දන්තා මේ ශරීරයට උපාදින්න වෙලා තියෙන. එක ගුලියක් වගේ තියෙන. එකට බැඳිලා තියෙන. කොහොම හරි එකට ඇමිනිලා තියෙන. ඒ විදිහට ඇති. සේයති දැන් මොනවද? කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහරු වට්ටි යට්ටි මිඤ්ඤා වක්කං හදේ යකනං කිලෝමකම් පියපං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං කියලා උතනින් නතර කරනවා. හරේසන් දක්වා පටවි කොටස් නිසා. කොහොම කියලා ඊළඟට කියන යං වාපන අඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්න. ඔය කියපු කරීසන් දක්වා කියපු කොටස විතරක් නෙවෙයි. ඒ ටික විතරයි කියලා හිතාගන්න ඉඩ තියෙනවනේ. නැහැ. යං වාපන අඤ්ඤම්පි කිංචි වෙනත් මොනවා හරි ওই විදිහේ අපිට අඳුනා ගන්න පුළුවන් යම් දේවල් ටිකක් තියෙනවද මේ ශරීරේ අයම් උච්චතාවසෝ අජ්ජත්තික පටවිදාස මේ තමයි මිත්‍රවරුනි තමන්ගේ කියලා කියන්න පුළුවන් සම්මුතික වශයෙන් පරමාර්ථ වශයෙන් නෙවෙයි සම්මුතික වශයෙන් තමන්ගේ කියලා කියන පටවි ඝනට තදට ගොරෝසුවට රළුවට දැනෙන මේ රූප ධර්ම කොටහ. ඔහොම ඊළඟට බාහිර පටවි ධාතු. ඒත් ඒ විදිහටම මේ මොන හරි මෙතන විස්තර කරන්නේ නැහැ. බාහිර පටවි ධාතුත් තියෙනවා. ඉතින් ඉස්සර වෙලා අජ්ජත් පටවි ධාතු ගැන කියනවා මේ විදිහට. යාචේව කෝපන අජ්ජත්තික පටවි ධාතු. යාච බාහිර පටවි ධාතු. ඔය කොයි දේ වේවා පඨවි ධාතු ඒව ඒසා. අර තමන්ගේ කියලා වෙන් කරගත්තත් තමන්ගේ නෙවෙයි කියලා වෙන් කරලා කොට තව කොටසක් වෙන් කෙරුවත් යාච අජ්ජත්තිකා යාච බාහිර කොහොම වෙන් කෙරුවත් පඨවි ධාතුයේ හේවේසා. ඒක පඨවි ධාතුම තමයි. අර වෙන් කරන්නෙම අපි වෙන් කරන්නේත් අපේ අවිද්‍යාව නිසා. තං නේතම් මම නේසෝහමස්මින මේසෝ අත්තාති යෝ මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඔන්න සරුත් හාමුදුර අපර දෙන අවවාදය. මේ අර බුදුහාමුදුරෝ කියපු දෙයම අපිට තව ඩිංගක් අර මේ තව ඩිංගක් අපිට පැහැදිලි කරලා දෙනවා අපිට අපි කෙරෙහි කරුණාව. මේ පටවි ධාතුව. නේතං මම නේසෝ හමස්මි මගේ කියලා මම වෙමි කියලා මේසෝ මේ අත්තා මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා එහෙම ගන්න බෑ එසේ නොගතිය යුතුයි සම්මා පඤ්ඤාය දත්තබ්බං හොඳ ප්‍රඥාවෙන් ඒ ඒ එසේ ගත නොහැකි බව දත යුතුයි දැනගන්න ඕනේ ඒකට තමයි ඔය සිහිනුවන වීර්ය කියලා එකක් ඉස්සරලා මේ ඇති කරගන්නේ අපි දත යුතුයි එතකොට මොකද වෙන්නේ? ඒක දැක්කම ඒව මේසං යථා භූතං යථා භූතං ඇතිතතු සම්මප්පඤ්ඤාය දිස්වා දැක්කම පඨවි ධාතුය නිබ්බින්දති. පඨවි ධාතුය චිත්තං විරාජේති. අන්න නිබ්බින්ද නිබ්බිදා විරාග නිබ්බින්දති කියන්නේ මේ ගැන යථාබෝධයේ ඇත්ත වශයෙන්ම ඇතිතතු ප්‍රත්‍යක්ෂ වීම නිබ්බින්දති කියලා කියන්නේ. නිබ්බිදා කියලා අපි ওই වචනේ පාවිච්චි කරනවා. නිබ්බිද. නිබ්බින්දති. ඉතින් ඇතිතතු අවබෝධ වුණාම චිත්තං විරාජේති. මෙච්චර කල් අර හිතේ තිබුණු රාග ගතිය විරාග වුණා. මේක අල්ලගෙන බදාගෙන මම මේ මගේ මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු අවිද්‍යාව මූලික කරගත් තණ්හාව බන්ධනේ බැඳුණු ගතිය එහෙමයි. එතකොට අධ්‍යාත්මික පටවි ධාතු. බාහිර පටවි ධාතු කිව්වට ඔගේ දෙකක් නෑ එකම තමයි. ඔකේ යථා ස්වභාවය දකින්න කියලා කියන්නේ. ඉතින් තවදුරටත් මේ සූත්‍රය පැහැදිලි කරන හෝති කෝසෝ ආවසෝ සමයෝ යං බාහිරා පටවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ඔය හතරම ගැන කියලා කියනවා. මේ මේවා මේ මේ අන්තරහිත කුප්පති අන්තරහිත මේ කිපෙන අතුරුදහන් වෙන අවස්ථාවක් වෙනවා මේ මේක පොඩි නෑ මේ බාහිර පඨවි ආපෝ වායෝ තේජෝ ධාතුව ගැන කියනෝ තස්සහිනාම ආවසෝ බාහිරාය පඨවි ධාතුවා තාව මහල්ලිකා මහ විශාලයි හැබැයි අනිච්චතා පඤ්ඤා ඉස්සති කය ධම්මතා පඤ්ඤායිස්සති වය ධම්මතා පඤ්ඤායිස්සති විපරිණාම ධම්මතා පඤ්ඤායිස්සති මෙච්චර විශාල බාහිර දැන් අපේ අපේ අජ්ජත්තික පඨවි ධාතු ආපෝ ධාතු වායෝ ධාතු තේජෝ ධාතු ටික නම් හරි කුඩයි නිකන් මැනලා ගත්තොත් ව්‍යාම මත්ත කියලානේ බුදුහාමුදුරුවෝ කිව්වේ බඹයක් විතර ඇතියෝ මේ බඹයක් විතර කිලෝ 65ක් 70ක් වගේ තියෙන පොඩි කොටසක් හැබැයි සරුවත් හාමුදුරුවෝ කියන්නේ එහෙමද බාහිර පටවි ධාතුව. මේ බාහිරේ තියෙන පටවි කොටස් කොච්චරද අප්‍රමාණයි මහ විශාලයි. බාහිර ආපෝ ධාතුව ඒත් මහ විශාලයි. ප්‍රමාණ කරන්න. බාහිර වායෝ ධාතුව ප්‍රමාණ කරන්න බෑ. බාහිර තේජෝ ධාතුව ප්‍රමාණ කරන්න බෑ. අප්‍රමේයයි. ඒකයි ප්‍රමාණ කරන්න බෑ. මහල්ලිකා කියන වචනේ පාවිච්චි කරන මහ විශාලයි. හැබැයි ඒවත් අනිච්චතා පඤ්ඤා ඉස්සති. ඒවයිත් මේ ශනික වෙනස් වීම පඤ්ඤා ඉස්සති අපිට ප්‍රකටයි. සීනුවණෙන් යුතු වුණොත් අපිට ප්‍රකට වෙනවා. මෙච්චර මහ විශාලයක හිටි ගමන් වෙනස් වෙනවා කියලා. කය ධම්මතා පඤ්ඤා ඉස්සති. ක්ෂය වෙනවා, ගෙවි ගෙවි යනවා. වය ධම්මතා පඤ්ඤා ඉස්සති. වැය වෙනවා. විපරිණාම ධම්මතා පඤ්ඤායිෂති. ක්‍රමෙන් එහි ස්වરૂපයේ ස්වභාවයේ ගතිය ගුණේ ලක්ෂණේ හැඩේ තාලේ රූපාන්තරණය වෙමි ක්‍රමානුකූලව වෙනස් වෙමින් යන විපරිණාම. ඉතින් එහෙම කියලා කියනවා කිංපන ඉමස්ස මත්ත මත්තට්ඨ තස්ස කායස්ස තණ්හෝපාදින්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අතපාස්ස නෝතේ වෙත්ත හෝති නිච්චර විශාල මේ අර පඨවි ආපෝ වායෝ තේජෝ ධාතු අචින්තේ අප්‍රමෙය්‍ය වූ හිතා ගන්න බැරි ප්‍රමාණ කරන්න බැරි විශාල මේ පඨවි ධාතුවත් තුලත් අනිත්‍යතාව ප්‍රකට නම් කය වය විපරිණාමයේ ප්‍රකට නම් මේ මත්තකට්ටස්ස කිව්වේ මේ නිකන් නියපොත්තර ගත්ත චුට්ටි නිකන් ඉදිකටු තුඩක වගේ චුට්ටි දෙයක් නේ මේ අජ්ජත්තික සතර මහා භූත ටික. ඒ කියන්නේ අපේ රූප කාය කියන්නේ ඒ වගේ ඒ තරම් කුඩා දෙයක්. ඒ තරම් කුඩා දෙයක්. මේ සරියුත් සාමුදුරහන ඒ කුඩා දෙය ගැන මොන කතාවද? අරතම් විශාල සතර මහා භූත සතර මහා ධාතු ඒ රූපස්කන්ධය ඒ රූප ධර්ම ටික අර විදිහට අනිච්ච කය වය විපරිණාම තත්වයටපත් වෙනවා නම් මේක ගැන කවර කතාවද ඉතින් ඕක අපිට දකින්න පුළුවන් ඇත්ත වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් ඒකයි මම ඔය මහාතිපදෝපම සූත්‍රයේ මෙතෙන්දී මදක් ඉදිරියට ගත්තේ ඊළඟට මම මෙතෙන්දි තවත් මූලපරියාය සූත්‍රයේ මේ කාරණේ දෙකිට්ටු කරගන්න පුළුවන්. මොකද අපි අද මේ රූප රූපස්කන්ධය රූප ධර්ම පිළිබඳ කතාව අවසන් කරන්න අපිට පුළුවන් කියලා මට හිතෙනවා. කාය අනුපස්සනා කොටස. මූලපරියාය දේශනාව ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මුලටම තියෙන සූත්‍රය මූලපන්නාසකේ මුල් සූත්‍රය. මහාති පදෝපම සූත්‍රයත් ඒ ඒ කොටසෙම ඇතුළත් වෙන සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ ඕපම වර්ගයේ ඇතුළත් සූත්‍රයක්. ඉතින් මූලපරියාය දේශනාව ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ කෙලින්ම මාතෘකාවෙන් පටන් ගන්නවා ඉදවික්කේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවෙනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ ඉස්සරලා යම් පුද්ගලයෙක් ගැන කියලා පටන් ගන්න. කවුද මේ? අසුතවා පුතුජනෝ. එයාගේ ස්වභාවය මේ කියන්නේ. එයාගේ ස්වභාවය මොකද්ද? මේ අසුතවා පුතුජනෝ එයාගේ ස්වභාවය අරියාණං අදස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ නොදුටු ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ පුහුණුවක් නැති සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂයන් නොදුටු සත්පුරුෂ ධම්මස්සකෝ විදෝ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු. තැනැත්තා අසුතව පුතුජ්ජයි. අන්න එයා මේ රූප රූපයත් එක්ක කොහොමද ගනුදෙනුව එයාගේ? රූපකායත් එක්ක. නැත්නම් රූප ධර්මත් එක්ක එයාගේ ගනුදෙනුව කොහොමද කියලා පෙන්නනවා. කොහොමද? පටවින් පටවිතෝ සංජානාති. මේ පටවි තද දේවල් තද දේවල් හැටියටම හිතා ගන්න. සංජානනාත යන්තම් එහෙම හිතා ගන්න. පටවින් පටවිතෝ සංඤත්වා මේ තද දේවල් තද දේවල් හැටියට හිතාගෙන නැත්තම් එහෙම අඳුනගෙන පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති පටවින් අබිනන්දති ඔන්න කරන දේ මඤ්ඤති කියන වචනයක් මෙතන යොදනවා මඤ්ඤති මේක විශේෂ වචනයක් අපේ ධර්මයේ දෙන මේ අවිද්‍යාව තියෙන මිනිස්සයා තුල සිද්ධ වෙන දේ මේ මාඤ්ඤණ මඤ්ඤති මොකද්ද මේ පටවින් පටවිතෝ මඤ්ඤති තද ගතිය තද තද තදවයි කියලා හිතා ගන්න නිත්‍ය සංඥාවක් ඇති කර ගන්න පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති මේ තදගතිය තදගතියමයි තදගතිය මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් මේක වෙනස් වෙන්නේ නැහැ මේක ස්ථිරයි සාරයි සදාකාලිකයි කියලා හිතාගන්න මෝඩ සිතිවිල්ලට තමයි මඤ්ඤණා කියලා කියන්නේ මඤ්ඤා ඔක අපේ සිංහල භාෂාවේ ගැමියොත් කියන මෝඩ විදියට හිතනකොට කියන්නේ මේකට මඤ්ඤං කියලා ඒ ගත්තේ මේ මේ දේශනාවේ මූලපරියාය දේශනාවෙන් අපේ පරිණ ගැමියෝ මේ මඤ්ඤන් තේරුම් අරන් හිටියා. දැන් නූතන මොඩර්න් සමාජයේ තමයි මඤ්ඤන් ඉතින් තේරෙන්නේ නැත්තේ. නූතන මොඩර්න් සොසයිටි එක තනිකරම මඤ්ඤන් ඉතින්. හැබැයි අපේ පැරැන්නෝ මේ මඤ්ඤන් දැනගෙන හිටියා. බුදුහාමුදුරන්ගේ වචන. මේවා ස්ථිරයි, සාරයි, සදාකාලිකයි, Tamanට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් කියලා හිතාගන්න මෝඩ අදහසට තමයි මඤ්ඤති කියන්නේ මොකක් ගැනද? පටවිය ගැන. ඒකට හේතුවත් බුදුහාමුදුරුවෝ කියනවා සංකිස්ස හේතු අපරිඤ්ඤාතං ප්‍රස්සාති වදාන. ශාවකෙනි මේ පරිඤ්ඤාත නැහැ. පටවි ධාතුව පටවි ස්වභාවය ගැන පරිඥානයක් නැහැ. නිකන් මෙයාට තියෙන සංඥාවක් විතරයි. මේක සංඥාවේ ඉඳලා අපි කිව්වා කලින් සාකච්ඡාවලදී සංඥා විඤ්ඤා පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා දක්වා එන්න ඕන කියලා අවබෝධය. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මේ මඤ්ඤං කරන්නේ මේ මඤ්ඤණා කරන්නේ අපරිඤ්ඤාතං මේ පරිඥා තත්වයට නොපැමිණි නිසා කියලා. කවුද අසත්ව පුතුජ්ජන්? ඉතින් දැන් අපි අපි දිහා බලන්න ඕන මේ සාකච්ඡාවල් කරන්නේ මේ අපි මූලපරියාය සූත්‍රය දන්නවා මූලපරියාය සූත්‍රය කතා කරුවා කියන්නේ නෙමෙයි. මේ මූලපරියාය සූත්‍රයේ කතාව බුදුහාමුදුරන්ගේ දේශනාව අහලා ඒක කණ්ණාඩියක් කරගන්න. මන් දිහා බලන්න. මමත් පටවි ධාතු එක්ක මෙහෙමද වැඩ කරන්නේ. මේ රූප ධර්ම සතර මහා භූත වලින් සකස් වෙච්ච මේ රූප ධර්ම පිළිබඳ මඤ්ඤන්ද තාම නිත්‍ය සුඛාත්ම වශයෙන් හිතනවද අවිපරිණාමී විදියට හිතනවද මගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා හිතනවද එහෙම කටයුතු කරනවද කියලා බලන්නවා ඒකටයි මේ බුද්ධ දේශනාව අපි ගන්න හැම බුද්ධ දේශනාවක්ම අපිට කණ්ණාඩියක් අපි දිහා බලාගන්න දෙයක් බවට පත් කරගන්නවා. දර්පණයක් බවට පත් කරගන්නවා. ඉතින් ওই විදිහට බුදුරජාන් වහන්සේ ඉතිරි හතර ගැනත් කියනවා. ආපං ආපතෝ සංජානාති කවුද? අසුතවා පුදුජන. ආපං ආපතෝ සංඤත්වා ආපං මඤ්ඤති ආපස්මින් මඤ්ඤති ආපතෝ මඤ්ඤති ආපං මේති මඤ්ඤති. ආපං අභිනන්දති අභිනන්දති කියන වචනේ කලිනොත් යෙදුනා. පඨවි ගැන ඒකේ යෙදෙන අභිනන්දති කියන්නේ මේක අල්ලගෙන ඉතින් උඩපණි. ලොකු කරගන්න මේක මහ ලොකු දෙයක් කියලා. දැන් බලන්න සමහර අය රූපකාය අල්ලගෙන අභිනන්දනය කරන්නේ නැත්තම් ওই ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ධන දාන්නේ වස්තු අල්ලගෙන අභිනන්දනය කරන්නේ හ්ම් ඒවා නිත්‍යාත්ම හැටියට හිතාගෙන ඉතින් අර මෝඩකම් අවිද්‍යාව. සංකේත හේතු ඇයි හේතුව මොකද්ද හේතුව අපරිඥාතං තස්සාති වදාන. එතනත් ඒ විදිහටම කියන. තේජෝ වායෝ ධාතුව ගැනත් ඔහොම කියනවා. වායං වායතෝ සංජානාති වායං වායතෝ සංඤත්තා වායං මඤ්ඤති වායස්මින් මඤ්ඤති වායතෝ මඤ්ඤති වායං මේති මඤ්ඤති වායං අබිනන්දති සංකේස හේතු අපරිඥාතං වායෝ ධාතුව අල්ලගෙනත් එහෙමයි. තේජ තේජෝ ධාතුව ගැනත් එහෙමම කියන්නේ. තේජං තේජසෝ සංජානාති. තේජං තේජසෝ සංඤත්වා තේජං මඤ්ඤති. තේජස්මින් මඤ්ඤති. තේජතෝ මඤ්ඤති තේජං මේති මඤ්ඤති. තේජං අභිනන්දති. සංකේස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදා. මේ අපරිඤ්ඤාත ගති. මේ මෝඩ ගතිය, මේ මෝල් ගතිය, මේ අවිද්‍යාත්මක ගතිය ඉතින් ඒක දුරු කරන්න තමයි බුදුරජාන් වහන්සේ මේ අපි ළඟ තියෙන මේ අවිද්‍යාත්මක ගතිය දුරු කරන්න. ඒක තිබුණොත් මඤ්ඤං තමයි. මඤ්ඤෙත්. ඒ ඔය විදියට. ඔය අසුතව පුතුජන ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව එක්කෙනෙක් ගැන කියන. ඒ කවුද? ඒ තමයි මේ සුතවා අරිය ශාවක ගැන කියලා. යෝ පිසෝ භික්කවේ භික්ඛු සෙක්කෝ නැත්නම් සේකෝ අපත්ත මානසෝ අනුත්තරං යෝගක්කේමං පත්තේමානෝ විහෙරති ආ ධර්ම මාර්ගයට ආව එක්කෙනා ඔන්න තව කන්නාඩියක් අපිට දෙනවා මේ අපි කතා කරන්නේ මූලපරියාය දේශනා. මජ්ක්‍ධිමනිකාය මුලට තියෙන. එතකොට දෙවැනි එක්කෙනා ගැන කියන කවුද? ශේක. ශේක කියලා කියන්නේ මේ ධර්ම මාර්ගය අඳුනගෙන දැන් අපත්ත මානසෝ අනුත්තරං යෝගක්කේම. තවමත් අනුත්තර යෝගක්කේම தത്വෙට කියන්නේ අරහත් භාවයටපත් නොවුණු. පත්තය මානෝ එහෙත් ඒ සඳහා වැරවැයම් කරන කෙනා. එයාගේ ස්වභාවය කුමක්ද? සෝපි. ඔහුත් පටවින් පටවිතෝ සංජානාති නෙමෙයි අභිජානාති. වචනේ වෙනස්. අස්සතවා පුතුජ්ජන්න පටවින් පටවිතෝ සංජානාති. ආර්ය ශාවකය අපි අභිජානාති. අපිට තියෙනවා ඒ ගැන අභිඥාවක්. මොකද්ද මේ අභිඥාව? මේ පටවින් නිත්‍යන් නෙමෙයි අනිත්‍යන්. පඨවි අත්තා නෙමෙයි අනත්තා. පඨවි ආපෝ වායෝ තේජෝ අවිපරිණාමී නෙමෙයි විපරිණාමී. සමුදේ වගේම වය. අපි දැන් දන්නු මේක හැටි මෙහිමයි කියලා. කක්ක ගොඩේ හැටි දන්නු දැන්. කක්ක බව දන්න. අසුචි බව දන්න. මඩ බව දන්න. හැටි දන්න කොටින්ම කියෝ. ඒක තමයි අභිජානාති. දැන් දන්නවා. මොකද? ඇයි? මෙයාට කියන්නේ සුතවා අරිය ශාවක කියලා. මොකද සුතවා කියන්නේ? අන්නර කලින් කිව්වනේ අසුතවා කියන තැන කිව්වනේ ආර්යයන් සත්පුරුෂයන් දන්නේ නැහැ ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ හික්මිලා නැහැ කියලා. අසුතවා පුදුජන් මෙයා එහෙම නෙමෙයි සුතවාරි ශාවක ආර්යයන් සත්පුරුෂයන් දන්න ආර්ය සත්පුරුෂ ධර්මයේ අහන ආර්ය සත්වරස ධර්මයේ හික්මෙන කෙනා. එයාට තමයි සොතවා ආර්ය ශාවක කියන්නේ. සොතවා ආර්ය ශාවක. ඉතින් එයා මේ සතර මහා භූතත් එක්ක රූප ධර්මත් එක්ක රූප ගායත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. සෝපි පටවින් පටවිතු අභිජහනාතේ. එයත් ඔය පටවි ධාතුව දකින්න අහනෝ පරිහරණය කරනෝ පාවිච්චි කරනෝනේ. අපි රූප කායයි රූප ධර්මයි පරිහරණය කරනවානේ. හැබැයි අභිජානාති. එයා මේක අනිත්‍ය අනාත්ම ස්වභාවයේ ටික ටික ටික ටික අවබෝධ කරගනිමින් ඉන්නේ, තේරුම් ගනිමින් ඉන්නේ, වටහා ගනිමින් ඉන්නේ. පටවෙන් පටවිතෝ අභිඥාය අවබෝධ කරගෙන පටවෙන් මාමඤ්ඤේ. අතන කිව්වේ මඤ්ඤති කියලා. මෙතන ආර්ය ශාවකයා මාමඤ්ඤි. ඒ කියන්නේ මඤ්ඤණා කරන්නේ නැහැ. මඤ්ඤණාව එනවා ඉතින් පරණ පුරුද්දට හිටිය අතනනේ. අසුතව පුදුජන ගතියනේ හිටියේ. වලක්ව ගන්නවා. මා කියන්නේ අර වැලැක්වීම අර්ථේ නිපාත පදයක් pāli භාෂාවේ. වලක්ව ගන්නවා. ඇයි? දැන් තියෙනෝනේ අර ආතාපි ගුණේ තියෙනෝනේ. සිහිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා, වීර්යය තියෙනවා. එයාට පුළුවන් වලක්ව ගන්න. මඤ්ඤන් නොකර ඉන්න පුළුවන්. මඤ්ඤේ නොවෙන්න පුළුවන්. මා මඤ්ඤේ. තණ්හා මාන දිට්ඨි වශයෙන් හිතන්නේ නැහැ. නිට්ඨි සුඛ ආත්ම වශයෙන් හිතන්නේ නැහැ. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන අඩුම ගානේ නැවත නැවත මෙනෙහි කරන්න පුළුවන්. එයාට. අසතෝ පුදුජ්ජන්ට මෙනෙහි කරන්න බෑ. ඒ කමටහනක් නැහැ. දන්නේ නැහැ. ආර්යෝ දන්නේ, ආරි ධර්මයේ දන්නේ. ඉතින් මොකද? කරන්න දන්නේ නැහැ. සුතවාදී ශා วก ට කරන්න පුළුවන්. එයා දන්නවා මේ ධර්මයේ දන්නේ. මාමඤ්ඤය. ඒක නිසා එයා මේ මඤ්ඤණා වළක්වගන්නේ. පටවියා මාමඤ්ඤි, පටවිතෝ මාමඤ්ඤි, පටවින්නේති මාමඤ්ඤි. පටවෙන් මාබිනන්දති. මේක ගැන උඩපනින්නේ දඟලන්නේ මට මෙහිම රූපකායක්, මට මෙහිම රූපස්කන්ධයක්, මට මෙහිම ද්‍රව්‍ය භාණ්ඩ වස්තු තියෙනවා, ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා, ඉඩකඩම් තියෙනවා කියලා උඩපනින්නේ දඟලන්නේ. ඇයි? <coughs> දන්නු මේවා අනිත්‍ය යනාත්මයි. මේ නැගම් පීරුවට හ්ම් ඉල්ලගත්ත දේවල් කියලා දන්නේ. ටික කාලයකට ටික වෙලාවකට කිසිම අයිතියක් උරුමකාරකමක් මේකේ නැහැ. ඒක නිසා මේක අල්ලගෙන උඩපනින්න දෙයක් නැහැ. මේක නිකන් පීරුවටයක් ඇඳගෙන අනුන්ගෙන් ඉල්ලගත්ත මාලයක් දාගෙන මගුල් ගෙදර යනවා වගේ වැඩක්. මගුල් ගෙදර යනවා ඉතින්. දැන් යන්නේ අනුන්ගේ කලිසම අනුන්ගේ එක දාගෙන යන්නේ අනුන්ගේ මාලේ වගේ වැඩක් ඕකම තමයි ඇත්ත తත්ත්වය. පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ සමනුපස්සී තබ්බෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේක අනුංග එකක්. ඒ වුණාට අර අසුතව පුදුජන නම් හිතා ගන්න මේක මඤ්ඤං ඉතින් මගේම කියලා. නිත්‍යයි සුඛයි ආත්මයි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනෝ ආර්ය ශ්‍රාවකයා එහෙම නැහැ. තංගිස හේතු පරිඤ්ඤයන් තස්සාති වදා. එයාට තියෙනවා යම් පරිඥාවක්. පරිපූර්ණ නැහැ. නමුත් එයා තවදුරටත් මේකේ යථා ස්වභාවය අවබෝධ කරගනිමින් අර අර අර මඤ්ඤං දුරු කරගන්න උත්සාහ කරා. මඤ්ඤණාව දුරු කරගන්න උත්සාහ කරා. ඔය ශීක ගැන කිව්වේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඔය ඔය සියලුම දේවල් පිළිබඳව පටවියාපෝ ආයෝ තේජෝ හතර මහා භූතම රූප ධර්ම පිළිබඳව ඔහොමයි. ඊළඟට කීනාසව භූමිය කියනවා. ওই භූමි තුනක් මූලික වශයෙන් අපිට අදාළ වෙනවා. තුන්වෙනි කෙනා යෝපිසෝ භික්කවේ භික්ඛු අරහං කීනාසෝ උසිතවා කතකරණියෝ ඕහිත බාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්කීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ මොන රාතන් වහන්සේ ගැන කියපු වචන ටික ඔය අරහං රහස් භාවයක් නැති කීනාසවෝ ක්ෂය කළ ආශ්‍රව ඇති රුසිතවා Brahmacharya වාසය අවසන් කළ කතකරණීයෝ නිවන් සඳහා කරන කළ යුතු කාර්ය නිම කළ ඕහිත භාරෝ පංචස්කන්ධ භාරයේ බිම තැබූ අනුප්පත්ත සදත්තෝ ස්වార్థයට පැමිණි පරික්කීන භව සංයෝජනෝ භව සංයෝජනේ නැත්නම් ආපහු ගැට ගැහෙන ගැට ගැහිල්ල සංසාරෙට ගැහෙන ගැටේ ලිහාගත්ත කෙනා. සම්මා අඤ්ඤා විමුක්තෝ මනවින් දැන විදුණු තැනැත්තා. සාතන් වහන්සේ ගැන කියන. සෝපි පට විම් පට විතෝ අභිජානයි. ආ එයාට රූපස්කන්ධයක් තියෙනවා. හතර මහා භූත වලින් සකස් වෙච්ච. ද්‍රව්‍ය භාණ්ඩ වස්තුත් තියෙන ටිකක්. අඩුම ගානේ පාත්‍රයේ සිවුරවත් තියෙනවනේ. ඉන්න කුටියවත් තියෙනෝනේ නැත්තේ නෑනේ. තියෙන. ශරීරයක් තියෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ටිකක් තියෙන. කොහොමද ස්වභාවය? පටවින් පටවිතෝ අභිඥාය අභිඥාවක් වෙන සම්පූර්ණ අවබෝධයක් තියෙන. පටවින් නමඤ්ඤති පටවියා නමඤ්ඤති පටවිතෝ නමඤ්ඤති පටවින් මේති නමඤ්ඤති පටවින් නාභිනන්දති. සාතන් වහන්සේ මේ සතර මහා භූත නැත්නම් රූපකායක් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කෙරුවට භාවිතා කෙරුවට ඒ පිළිබඳ අභිඥාවක් තියෙනවා. ගැඹුරු අවබෝධයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ කරන් ඉන්නේ. ආයි කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ මේක අනිත්‍යයි අනාත්මයි කියලා කියලා දෙන්න ඕනේ නැහැ. Taman tamanගේ රූපකාය තුලින්ම ප්‍රත්‍යක්ෂ කරලා ඉන්නේ. ඒක තමයි අභිඥා කියලා කියන්නේ. ඒක නිසා නමඤ්ඤති මඤ්ඤං නැහැ. මඤ්ඤණා කරන්නේ මේක මමයේ මගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන්ගේ මේක නිත්‍ය ආත්මයේ සුඛය කියලා ඒ මෝඩ අවිද්‍යාත්මක සිතිවිලි නැහැ. ඒකයි කියන්නේ නමඤ්ඤති. සතර මහා භූත සතර මහා භූත උපාදාය වෙලා සකස් වුණු මේ රූපකාය ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී සියලු දේ ගැන නමඤ්ඤති. මඤ්ඤණා කරන්නේ නැහැ. නාබිනන්දති මේක ගැන උඩපණින්නේ එහෙම එකක් තිබ්බ කියලා. එහෙම උඩපණිනව නම් රූපකාය ගැන ඉතින් කියන විදියට හොඳ මේක තිබිලා තියෙන්නේ බුදුහාමුදුරන්ටනේ. ඒ කීමට කියන්නේ ඉතින් මොනවාද මොනවාද ශරීර ලක්ෂණ වගේක් තිබ්බයි කියලා අනිත් අයට නැති. එහෙමනම් ඉතින් අභිනන්දනය කරන්න ඕන එක්කෙනා එයානේ. ඉතින් එහෙම අභිනන්දනය කරන්නේ මේ මොකද මේක අනිත්‍ය අනාත්මී පරිණාම දෙයක්. ඒකත් බර කරත්තයක් වගේ වුණා 80ට එනකොට. එතකොට කියන්නේ මොන පුරුෂ ලක්ෂණයක්වත් තියෙනවයි කියලා ඒ ශරීරේ. ඒවා කොහොමද ගණනය කරන්නේ ගණන් ගන්නේ නැහැ. මඤ්ඤණා කරන්නේ නැහැ. එතකොට ඔය තුන් දෙනා ගැන කිව්වේ දැන් අපි මේ මූලපරියාය දේශනාව ගත්තේ මේ සාකච්ඡාවට අපි දැන් රූපස්කන්ධය ගැන රූප ධර්ම පිළිබඳ විදර්ශනාව කොටස අවසන් කරන නිසා. ඒ කියන්නේ කායානුපස්සනා කොටස විදර්ශනා කමඨහන් තුන අපි කතා කරලා මේ රූප නඩුව අපි කිව්ව අවසන් කරනවා කියලා. අවසන් කරනවා කියලා කියන්නේ කෙලින්ම ඉල්ලාස් කරගන්න එකමයි. වෙන මොකක්කම නෙවෙයි. ආයේ මේ නඩුව කියන්න බෑ කියලා දැන් දන්නේ. රූප ධර්මත් එක්ක කරන මේ අවිද්‍යාත්මක ගනුදෙනුව දැන් තේරුණා. එහෙනම් මෙතනින් ඉවරයි. මෙතනින් ඉස්සරහට අපිට රූප ධර්ම පිළිබඳ ප්‍රශ්නයක් ඉතුරු වෙන්න බෑ. කායानुපස්සනාව වඩපු කෙනාට වඩලා වඩා තවමත් තියෙනවනම් තවමත් මොකක් හරි මේ රූප ධර්මත් එක්ක නිකන් පටලැවෙන ගතියක් තියෙනවනම් රූපකාය මූලික වශයෙන් තමන්ගේ ශරීරය අජත්තං වාකාය ඕක එක පටලැවිල්ලක් තියෙනවනම් එහෙනම් තවදුරටත් මේකෙම ඇත්ත తත්ත්වය දකින්න ඕනේ. ආයි මේකට පිටින් කණ්ණාඩි අල්ලන්න දෙයක් නැහැ. මේකෙම යථා ස්වභාවය දකින්න ඕනේ. එතකොට තමයි මේක ගැන නිබ්බිදාවක් එන්නේ. නිබ්බින්දති. නිබ්බිදා විරජ්‍යති. අර සරියුත් සාමුද්‍රෝ මහාත්‍ය පදෝපම සූත්‍රයේදී කිව්වේ මේක ගැන තියෙනවා නම් එහෙම. මේ රූපස්කන්ධයට අයිති වෙන්නේ ওই රූප කාය විතරක් නෙමෙයි අපේ අපේ ඇඳුමේ ඉඳලා බහිද්දා ටිකත් අයිති වෙනෝනේ. බහිද්දා රූප කායන් ටික ඇඳුමේ ඉඳලා එහාට තියෙන ඔක්කොම දේවල්. ඇඳුමේ ඉඳලා ඔක්කොම බහිද්දා. ඉතින් බහිද්දාවෙත් මහ ගොඩක් තියෙනවනේ අපි එක එක්කෙනාට එක එක මට්ටම් වලින් තියෙනවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු තියෙනවා. ඉතින් ඊවල් දොරවල් යාන වාහන ඉඩකඩම් নানা ප්‍රකාර දේවල් ඇති. ඔව ඔක්කොම තියෙද්දි තමයි නිවන් දකින්නේ. ඔව ඔහොම තියෙද්දි ඕවයි යථා ස්වභාවය අවබෝධ කරගෙන ගෑවෙන්නේ නැතුව ඉන්න ඔය කක්ක ගොඩේ. රූපකාය ඇතුළු සමස්ත රූපස්කන්ධේ අසුචි පිටක් හොදලා ගන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවනම් ඒක මහා අවිද්‍යාව. හැබැයි හුඟක් අය හිතන් ඉන්නේ හොදලා ගන්න පුළුවන් කියලා කොහෙන් හරි. කන්න කාගත හැකි හොදලා අරගෙන ඒක නිසා මේ හොදලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඕක අවබෝධ වෙනවා. ඒක ගැන ඒක නිසා අපි මෝඩ කතා කියන්නේ. මෝඩ අදහස්, මෝඩ කතා, මෝඩ වැඩවලට තමයි මඤ්ඤං කියන්නේ. මඤ්ඤති මඤ්ඤ මඤ්ඤති මඤ්ඤන මේක හරි වැදගත් වචනයක්. මූලපරියාය දේශනාවේ අපිට හමු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඉතින් දැන් මඤ්ඤන් තියෙන විදිහක් නැහැ. මොකක් ගැනද? රූපස්කන්ධය ගැන, රූපකාය ගැන, රූප ධර්ම ගැන මඤ්ඤන් ඉවත් වෙනවා. මාමඤ්ඤි ශේක මට්ටමේදී අශේක මට්ටමේදී නමඤ්ඤති. මඤ්ඤති මාමඤ්ඤි නමඤ්ඤති. ඔය ඔය තුන් දෙනාගේ හැටි කොහොමයි? මඤ්ඤත කිව්වේ අසුතව පුතුජ්ජන්. මාමඤ්ඤි සුතව ආරීසාව. නමඤ්ඤති සේක මේ අසේක කීනාසව. ඉතින් Tamanට හිතා ගන්න පුළුවන් Taman කොතන ඉන්නවද කියලා. මඤ්ඤන්ද තාමත් රූප කාය රූපස්කන්ධයක එහෙම නැත්නම් මාමඤ්ඤිත සිහිනුවන වීර්ය තියාගෙන මේකේ මඤ්ඤනා කිරීම වළක්ව ගනිමින් වළක්ව ගනිමින් මේකේ යථා ස්වභාවය මෙනෙහි කරමින් කරමින් ඉන්නවද? එහෙම නැත්නම් නමඤ්ඤති මේක පාවිච්චි කරාට පරිහරණය කරාට භාවිත කෙරුවට මඤ්ඤනා කිරීමක් නැද්ද? ඕකෙදී වෙන කෙනෙකුට කියන්න බෑ තම තමන් තමයි දන්නේ. ඒක නිසා මූලපරියාය දේශනාව අපිට කණ්ණාඩියක් කැඩපතක් අපිව බලා ගන්න තියෙන දේශනා කරපු දේශනාවක් හොඳ. ඒකයි ඔය කොටස මම උපුටා ගත්තේ හොඳයි. ඉතින් මම හිතනවා මේ සාකච්ඡාව මගේ කතාබහ මෙතනින් නිමා කරොත් හොඳයි කියලා. අපි සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනා කොටස උපමණකින් නිමා කරමු. ඉතින් දැන් අපිට පුළුවන් අත්තිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති අපි හැම දෙනාටම මේ කය යථා ස්වභාවය පිළිබඳ සිහිනුවන ඇති වුණා තේරුම් ගිය වැටහුණා එහෙනම් අනිශ්චිතෝච විහෙරති නැච කිංචි උපාදීය අපිට පුළුවන් මේ කය ඇතිතාක් මේ කය පරිහරණය කරන තාක් මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ඇතිතාක් මේවා පරිහරණය කරන තාක් අනිශ්චිතෝච විහෙරති නච කිංච උපාදීයති අනිශ්චිත වෙන්න පුළුවන් අනුපාදාන වෙන්න පුළුවන් ඉතින් ඕක අපේ වැඩක් බුදුහාමුදුරන්ගේ වැඩක් නෙවෙයි උන්වහන්සේ අපිට මඟ කිව්වා සරියොත් හාමුදුර අපිට මඟ කිව්වා එහෙමනේ එහෙනම් මේක අපේ වැඩක් හොඳයි මම ඔතකින් මගේ සාකච්ඡාව නිමා කරලා වෙනද වගේම මම කැමති අපේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව සලසන්න කාල වේලාව ඉදිරි කරන්න මේ පිළිබඳව යමක් එකතු කරන්න ගොනු කරන්න අදහස් සාකච්ඡා ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂකම් ඉදිරිපත් කරන්න අපි අවස්ථාව තියෙනවා. හොඳයි ඒ සඳහා අවස්ථාව. අවසරයි. ඔව්. සාමාන්‍යයෙන් ධාතු වශයෙන් නව ජීවිතක වශයෙන් යථා යථා භූතේ වශයෙන් ස්වභාවයෙන් දකින්න කියලා මේ බුදු ඥානන් වහන්සේ දේශනා කරපු කෙනකට තියෙන මේ නව ජීවිතකේ හරි නව ජීවිතකයක් ස්වාමීන් වහන්සේ අවසානයේ මේ ධාතු බවට නේදපත් වෙන්නේ ධාතු ස්වභාවයට නේදපත් වෙන්නේ. ඔව් ඒක හරි. දැන් අර අපි හිතමු ඒ සේයතාපි පස්සේ ශරීරං සීවති කාය ඡඩ්ඩිතං යම් වෙලාවක මේ මල කඳක් දකිනවා අතහැරලා දාලා තියෙනවා එතකොට මේකේ මොකද වෙන්නේ බලන්න අර වැක්කෙරෙන ඒවා වැක්කෙරීගෙන ගිහිල්ලා ඒ ඒවා වායෝ කොටසට අයි යනවා මේ මේ ආපෝ කොටසට යනවා ඊට පස්සේ මේකේ වායෝ කොටස් තියෙනවා නම් වායෝ ධාතුවට එකතු වෙනවා. පඨේ කොටස් පඨේ කොටස් වලට එකතු වෙනවා. තේජෝ කොටස් තේජෝ ධාතුවට එකතු වෙනවා. අන්තිමට එතනත් වෙන්නේ අර රූපකායක් විදිහට විඥානය ගිලිහිච්ච රූපකායක් විදිහට තිබුණට ටික දවසකින් අර 9 වෙනි පියවරට වගේ එනකොට උදාහරණයක් හැටියට ගොත් 9 වෙනි පියවරේ කියන්නේ අට්ඨිකානි පෝතේනි චුන්නක ජාතානි කියලානේ. නවවෙනි පියවර අපි බැලුවොත් නවවෙනි පියවරේ පෙන්눔 කරන්නේ නව ජීවිතකේ නවවෙනි පියවරට ගිහිල්ලා බැලුවොත් ඒකේ තියෙන එහෙම එකක්. මේ අන්තිමට අර ඇට මේ සුණු විසුණු වෙලා ඒවත් අර ඉතින් අන්තිමට පටවි කොටස්නේ ටික කාලයක් අල්ලා හිටින්නේ. අර වායෝ කොටස් ඉක්මනින්ම වායෝ ධාතුවට යනවා. ආපෝ කොටස් ඉක්මනින්ම ආපෝ ධාතුවට යනවා. තේජෝ කොටස් තමයි ඉස්සර වෙලාම ගෙවිලා යන්නේ. දැන් විඥාණයෙම වැටෙන්නේ තේජෝ ධාතුවට හොඟක්. ආයස්මාච විඥාන ඒක ඉස්සර වෙලාම ගිලිහිලා ඒක අවසන් වෙනවා. ඊළඟට වායෝ ධාතුව එහෙම අවසන් වෙනවා. ඊට පස්සේ ආපෝ ධාතුව අවසන් වෙනවා. අන්තිමට පටවිය ඇට ටිකක් එහෙම මෙහෙමනේ ඉතුරු වෙන්නේ. ඉතින් ඒකත් ටික කාලයක් යනකොට අන්තිමට පෙන්නනවා මේ අට්ටිකානි පෝතීනි චුන්නක ජාතානි අන්තිමට ඇටගෙනම අන්තිම අන්තිම ඒවයි කියන්නේ අන්තිම නාසිකවතකින් අන්තිම තුනේ කියන අට්ටිකානි සේතානි සංකවන්න පටිභාගානි කියලා කියන ඇට අන්තිමට නිකන් හග්ගෙඩි පැහැයට එනවා කියලා. ඊළඟට කියනවා අට්ටිකානි පුඤ්ජකිතානි තේරෝ වස්සකානි කියලා. එක තැනක ගොඩ ගහලා තියෙන කිසිම ඇටයක් හැටියටත් දකින්න බැරි ඇට ගොඩක් තියෙනවා කියලා. ඊළඟට කියනවා අට්ටිකානි කෝතීනි චොන්නක ජාතානි. ඒ ඇට ටිකක් කැඩිලා කැඩිලා කැඩිලා ගිහිල්ලා ඒව පටවි ධාතුවටම ආපහු එකතු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ නවජීවතිකේ පෙන්වන්නේ මේවා ආපහු සතර මහා භූත සතර මහා භූත වලටම එකතු වෙනවා කියන කාරණේ තමයි. ඒක හරි. මට උතන ඒ ප්‍රශ්නයක් තියෙනවා. එතන දෙමේ මොකද ධාතු වෙනම නව ජීවිතකේ වෙනම බුදුරජාණන් වහන්සේ වදාළේ ඇයි කියලා. හ්ම් හ්ම්. ආශ්‍රමයේ හඳුනේ. ඔව්. හඳුනේ මේ දැන් මම ඒ තරම්ම ආනාපාන සතිය මට තවම ප්‍රගුණ වෙලා නැහැ. කඩින් කඩ කැඩෙනවා, අයියනවා. එහෙම වෙනවා නමුත් දැන් ඔබ වහන්සේ අර අපිව දැනුවත් කරලා කියන විදිහට වැඩ කරන වෙලාවට එහෙම විදර්ශනා කරනවා කියලා වගේ කරන්න උත්සාහ කරන උත්සාහයක් නෙවෙයි අප හඳුනන එක නිකම් මොනවද මේ කරන්නේ මොනවද හිතන්නේ වගේ ඉන්න ගොඩක් වෙලාවට මම නිකන් මට මොකුත් මුකුත්ම හිතෙන්නේ නැති ගතියක් තියෙන්නේ. මේ හිතෙන්නම නැහැ මොකක්වත්. මේ කරන වැඩේ ගැන ඕ එතකොට මම නවත්තලා බලනවා මට මුකුත් හිතෙනවද කියලා ඒත් හිතෙන්නේ නැහැ. මේක නිකන් මේ අර මට එතකොට හිතෙනවා නිකන් අපරාධ නේද මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව විපරිණාම තත්ත්වයක් මට අවබෝධ කරගන්න සිද්ධ වෙන්නේ නැද්ද කියලා අපි හඳුනන්නේ අවසරයි අපි හඳුනන්නේ. ඔව් ඒක මෙහෙමයි ඇත්තටම අය භාවනාවට අපි ක්‍රමයෙන් අවතීර්ණ වෙලා මේ විශේෂයෙන් <clears throat> ධර්මාබෝධයේ මේවයි අර පරිඥාත පරිඥාත ගතිය එනකොට එනකොට එනකොට ඔය හිතන්න කරන්න කියන්න තියෙන දේවල් වල ක්‍රමානුකූල අඩුවීමක් වෙනවා. ඒ අපිට හිතන්න ඉස්සර හිතන්න ගොඩක් දේවල් තිබ්බනේ. ඒ කියන්නේ අපිට ඉතින් අර අසුතවා පුදුජන කාලේ ඉතලා ඉවරයක් නැහැ. කියලා ඉවරයක් නැහැ. කරලා ඉවරයක් නැහැ. හැබැයි දැන් ටික ටික තේරෙනවා මේවයි දැන් අපි උදාහරණයක් හැටියට රූපස්කන්ධය සම්බන්ධයෙන් ගත්තොත් දැන් මේ රූපස්කන්ධය පිළිබඳව මේ අවිද්‍යාත්මකව හිතන ගතිය, අවිද්‍යාත්මකව කතා කරන ගතිය, අවිද්‍යාත්මකව ක්‍රියා කරන ගතිය. ඒ ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙනවනේ. එතකොට අඩු වෙනවා කියලා කියන්නේ මේ ගැන හිතන, කියන, කරන ගතිය අඩු වෙන ඔය අඩු වෙන එක ස්වභාවිකයි. ඒක ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට ඇති වෙන එක්තරා ප්‍රගතියක්, කුසලතාවයක්, වර්ධනයක්. හැබැයි අපිට පුරුදු මේක අඩු වෙන පැත්තට නෙමෙයි හුරු වෙලා තියෙන්නේ වැඩි වෙන පැත්තට හුරු වෙලානේ තියෙන්නේ. එතකොට අඩු වෙනකොට අඩු වෙනකොට අපිට හිතෙන මොකද මේ අඩු වෙන්නේ? ඉතින් අපි ආපහු ටිකක් මේ වැඩි කරලා දාලා බලන්න උත්සාහ කරනවා. ඉතින් අඩු වෙන එක හුඟක් හොඳයි. මොකක්ද හිතෙන්නේ නැත්නම් හිතෙන්නේ නැති ධර්මයට හොඳයි. මේ කතාව අඩු වෙලා යන තරමට හොඳයි. වැඩ අඩු වෙලා යන තරමට හොඳයි. ඉතින් ඒකයි ස්වභාවය. ඉතින් ඒක නිසා ඕක අඩුපාඩුවක් නැත්නම් දෝෂයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට එන ප්‍රගමනයක්. නැත්නම් යම්කිසි එතන කුසලතාවයක් තියෙන. වටිනාදයක් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි වටිනාදයක් සිද්ධ වූ බව තේරුම් ගත යුතුයි. ඉතින් අපි සතිය පවත්වා ගත්තා නම් ඇති දැන් මම අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මෙනෙහි කරන්න ඕනේ නැහැ. දැන් ඒක අවබෝධ වෙලා තියෙනවා නම් අර ඉදිරියදා වැඩේ වැඩේ ඇතුලේ වැඩේ ඉතින් දැන් කරගෙන යනවා. ඉදිරියදා වැඩේ සීනුවනේ මුලැමැදාග සීය තියාගෙන කරගෙන යනකොට ඒදී තුල අර ආචාර ධර්මීය දෝෂයක් පැන නගින්නේ නැහැ. ආචාර ධර්ම ආචාර ධර්මීය දෝෂයක් කියලා කිව්වේ Tamanට පවක් අකුසලයක් සිද්ධ වෙන අනුන්ට අයහපතක් වෙන දෙයක් ඒකේ කෙරෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගැඹුරින් තව ටිකක් සිහිය උපද්දලා බලපුවාම තේරෙනවා අර මේ මම මේ අසුචි අත ගන්නවා තමයි කියලා. <laughs> මේ හරයක් ඇති දෙයක් නෙමෙයි. කක්ක අත ගන්නවා තමයි මේ. මේ ලෞකික වැඩක යෙදලා තියෙන්නේ මේක ලෞකික මේ කක්ක තමයි ඉතින් ආ. මේක ආයේ හොදන්න ඉදියන්නේ නැහැ. හොදන්න දෙයක් නැහැ. දැන් තේරෙනවා. එතකොට මේ මේක ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඉතින් ඒ වැඩේ කෙරුවා ඉවරයි. ආයි මේක ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. දැන් කනවා නම් කෑව ඉවරයිනේ ඉතින් කන්න ඕන මේ ජීවිතේ පවත්වන්න ඕන නිසා කෑම ටිකක් කනවා. ඕකේ උපදාන්න, හැඩ කරන්න, අලංකාර කරන්න, විසිතුරු විචූරණ කරන්න දෙයක් නැහැ. අර පැවැත්මට කෑම ටිකක් කෑවා. ඇඳුම් අඳිනවා කියලා අපි හිතමු. මේ ලෞකික වැඩ අපි උදාහරණ වශයෙන් කියයි. ඉතින් මොකක්ද ඇඳුම? ඇඳුමක් ඉතින් අර විලිවා ගන්න. ඉතින් ලෝක සම්මතයේ හැටියට අදින ඇඳුමක් ඇඳගත්තා. ඔච්චරයි. ඉතින් ඕකේ ඔయిత ලොකුවට දැන් හිතන්න දෙයක් නෑ. අරයා මගේ ඇඳුම ගැන මොනවා හිතයිද? මේක අතින්ට ගැලපෙනවද? ගැලපෙන්නේ නැද්ද? පැෂන් එක පරණද? අලුත්ද? දැන් ඕව ගැන මොකද හිතන්න. එතකොට හිතන්න තියෙන ප්‍රමාණය ඇත්තටම අඩුයි. දැන් අපි වැඩක් කරනවා නැත්නම් යුතුයමකට යනවා කියලා හිතමු. මල ගෙදරකට මගුල් ගෙදරකට යනවා නැත්නම් වෙන මොකක් හරි තැනකට යනවා කියලා හිතමු. ඒත් ඉතින් සිහියෙන් යනවා මේ මේ කරන්නේ මේ අසුචි වැඩක්. මේ ලෞකික වැඩක්. මේ කක්ක වැඩක් කරන්නේ ඉතින් මේ මේක කරන්න වෙලා තියෙනවනේ මේ ජීවත් වෙන නිසා මම මේ යුතුයකම කරන්න ඕන. මල ගෙදර යන්න ඕන. මගුල් ගෙදර යන්න ඕන. අර පාටියට යන්න ඕන එන්න කිව්වා මේක. නේ? ඉතින් ගිහිල්ලා එතන වුණ වෙන්නලා ඉතින් දන්නවා එතන ගිහිල්ලා ඉන්නවා මේ මේ මේ කරන මේ නර නාටක ඔක්කොම දැක බල බලා ඉන්නවා. ඉතින් ඉඳලා ඉතින් මොනවා හරි තේ එකක් බීලා බත් ටිකක් කාලා ස්තුතිය කියලා බින්දිලා ඉනවා ඉතින්. ඉතින් ඕක දැන් හිතන්න දෙයක් නෑ. අර ඔක්කොම දැන් පැහැදිලිනේ. දැන් මේ නාට්‍යය පේන හොඳට. නාට්‍ය කරන්නේ පිටිපස්ස එකත් හොඳට පේනවා. අර තිරෙන් පිටිපස්ස වැඩිත් ලස්සනට පේනවනේ. ඉතින් තිරෙන් පිටිපස්ස එක පේනොත් නැති කාලේ තමයි අප්පා මේක ගැන හිතන්න හරියට. මේක මෙහෙම වෙන්නේ කොහමද? මෙහෙම වෙන්නේ කොහමද? මෙහෙම වෙන්න ඕන නේද? මේ විදිහට වෙන්න ඕන නේද කියලා හිතන්න ගොඩක් දේවල්. කරන්න ගොඩක් දේවල්. කියවන්න ගොඩක් දේවල්. දැන් ඉතින් මේක නාට්‍යයක් පේනවා නලු නිදියන්ගේ රංගපෑම පේනවා පිටිපස්සේ වැඩ ටිකත් ඒගොල්ලෝ පස්සට ගිහිල්ලා අඳින හැටි මේවට ඇඳුම් මාරු කරන හැටි අපූර්වට පේන. ඉතින් පේනකොට පේනකොට දැන් ඉතින් අන්තිමට ඕක නාට්‍ය බලන්න ඕනෙත් නැතිය. කලින් නම් ඉතින් නාට්‍යයක් කිව්වම උඩ පැනගෙන යන්නේ කලින්ම ටිකට් වෙන් කරගෙන අප්පා මේක නොබැලුවොත් වැඩන්නේ. ලෝක සම්මත නාට්‍යයක් මේක මෙච්චර සම්මාන ලැබලා තියෙනවා කියලා ඉතින් උඩ පැනගෙන දුවගෙන යනවා බලන්න ඉතින්. බලලත් බලද්දිත් ඉතින් කෙලවරක් නැති සංස්කාර. බලල ඉවර වෙලත් ඉතින් කියවන්න දේවල් දැන් දැන් ඉතින් එහෙම දෙයක් නැහැ. එහෙනම් දැන් කියවිල්ල අඩු වෙනෝ, හිතිල්ල අඩු වෙනෝ, කෙරිල්ල අඩු වෙනෝ. අඩු වෙනකොට අඩු වෙනකොට සමහරු බය වෙනවා. මොකද මේ? ලෙඩක්වත් ඇතිලද කියලා චෙක් කර ගන්නවා ගිහිල්ලා බලන්න බොඩි චෙක් අප් එකක් පදා ගන්න ඕනේ. මොකක් හරි අසනීපයක්වත් ඇදීගෙන එනවා දෝ කියලා. නැහැ. මේක තමයි ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට අපි තුල ඇති වෙන වෙනස. මේ ආර්ය වීගෙන එනවා මේ. ඉතින් ආර්ය වීගෙන එනකොට සමහර අය සැක කරනවා, බය වෙනවා. අනිත් අය සැක කරනවා. මොකද නිකන් වෙනදා වගේ නැත්තේ. අසනීපෙන්වත්ද කියලා අහනවා. මොන අසනීපයක් නැහැ හොඳ සීනුවණින් ඉන්නේ. වෙලා තියෙන්නේ අර ඒගොල්ලෝ කරන කක්ක වැඩ දැන් කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අහනවා මොකද වෙන්නේ නම් අපි වගේ එන්නම මේ කක්ක වැඩ ටිකක් කරන්න කියලා. ඉතින් කරන්නේ කරන්නේ නැති වෙනකොට අර හිතන මේ මිනිස්සුන්ට ලිඩක්වත් වෙන්නේ නැති කියලා. මානසික ආබාධයක්වත් වෙන්නේ නැති කියලා හිතන. ඇයි එයාට තේරෙන්නේ නැහැ මේකේ අවුල. එයා ඉතින් කරවටක් කක්කවල බහගෙන ඒවා නාගෙන ඒවා ලොකු කරගෙන ඉහි තියාගෙන කක්කවලින් ඔටුනු බලනගෙන නේද? කක්ක දනතුරු දරාගෙන ඉන්නවා ඉතින්. ඉතින් එහෙම ආයෙත් මේක පේන්නේ අසුතුව පුදුජ්ජන්ලානේ. ඒගොල්ලෝ අපිත් ඔය හිතේ කොනක අසුතවා පුතුජන ගතිය රහත් වෙනකන් තියෙනවා අයිනේ. තියෙනකොට මොකද වෙන්නේ? අරයා නිකන් ඇඟිල්ල ගහලා බලන මොකද වෙන්නේ? ටිකක් කක්ක කර අත ගන්නවා වගේ. අපි සිහිනුවන්නේ නොහිතියොත් ආපහු අර අවිද්‍යාව කොනකින් ඉඳගෙන මේකට කෙනෙහිලිකම් කරන මේකට ඇදලා දානවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ සිද්ධ වෙන දේ ආරිම වටින දෙයක්. දැන් කතාව අඩු වෙගෙන යනවා. ක්‍රියාව අඩු වෙගෙන යනවා. සිතවිලි අඩු වෙගෙන යනවා. ඒ සිතවිලි අඩු වෙනකොට තමයි සමහර බය වෙන්නේ. මොකක් හිතෙන්නේ නැහැ. කිසි දෙයක් හිතෙන්නේ නැහැ. කොච්චර හොඳද? නම සිහිනුවන තියනවානේ උතන. මොකද කියන්නේ? සිහිනුවන තියනවානේ හිතුන් නැති වුණාට නේද? එහෙමයි අපේ හඳුරන්නේ. <laughs> එහෙනම් ප්‍රශ්නේ නුවණ තියෙනවනේ. හිතෙන දේවල් අද වෙනවා. හොඳයි. අර ඔබ ආසේ අපිට මේ මේ අපි ලස්සන දෙයක් කියලා දුන්නේ මේ අසුචි ගොඩේ ඉඳගෙන අසුචි වැඩ කරනවා කියලා දැන් මොකක් හරි කරන්න හිතෙන්න යනකොට මේ හිතනවා ඒක ආයේ වැඩක් නේද කියලා පොකට දුකට කරදර වෙන්නේ කියලා ඔබ ආසේගේ දෙපා නැමද තින්දෙනවා අපේ ආපුරණේ කෙරෙන ඇසු විරුදයක් මේක ඔබ වහන්සේට මේ කුසලය නිවන් පිණසම හේතු වේවා. සාදුස්සස. හොඳයි එහෙනම් මම මේ කායානුපස්සනා කොටස සාරාංශ කරලා මේ අද සාකච්ඡාව නිමා කරන්නම්. මම හිතනවා හැම දිනාටම මේ මේ සමස්තයෙන් ප්‍රධාන කොටස රූප රූපකන්ධ රූප ධර්ම රූපකාය ආදී නම් වලින් අපේ ධහමේ හඳුන්වලා තියෙන මේ සමස්තය සමස්තයට අපි කියන්නේ නාම රූපය කියලා නාම ධර්ම සහ රූප ධර්ම ඉතින් එහි ප්‍රධාන කොටස අතිශයින් වැදගත් කොටස අත්‍යවශ්‍ය කොටස තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු කොටස රූප ධර්ම රූප ධර්ම වලත් මධ්‍ය කේන්ද්‍රය රූපකාය. ඒ කියන්නේ අපේ ශරීරයේ මේ ඇඟ. ඉතින් ඕක හොඳට අවබෝධ කර ගැනීම මේක අජ්ජත්තං වා කියලා පටන් ගන්න බුදුරජාණන් වහන්සේ අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති කියලායි අපිට මුලින්ම කමඨහන දෙන්නේ. මධ්‍ය කේන්දරයෙන්ම අල්ලලා දෙනවා. ඉතින් එතකොට අර නිකන් අර කුඩා පොදු ගුණාකාරය අල්ලගත්තා වගේ එහෙම නැත්නම් මහා බුදු සාධකය අල්ලගත්තා වගේ තමයි ශරීරය පිළිබඳව මේ රූප කාය පිළිබඳ ඇති කරගන්නා වූ යථාබෝධය. ඊට පස්සේ ඉතින් ඔය කුඩා පොදු ගුණාකාරය අහුණාම නැත්නම් මහා පොදු සාධකය අහුණාම ආයෙ ඉතින් ඕන ගානක් බෙදෙනවා. මේ ඒකෙන් ඒකනේ ස්වභාවය. අර සූත්‍රය අල්ලගත්තා වගේ. සූත්‍රයේ තේරුම් ගත්තම ඕනම ඒ සූත්‍රයට අදාළව දෙන ඕනම ගණිත ගැටලුවක් විසඳන්න පුළුවන්. ඒ වගේ බුදු පියාණන් වහන්සේ අපිට මේ සූත්‍රය අල්ලලා දෙන ඒ තමයි රූපකාය. කායાનුපස්සනාවේදී කරන්නේ එය. ඉතින් ඒ අවබෝධ කරලා දුන්නම අපිට අවබෝධ කරගන්න පුළුවන් මේකට ආයි 아무ත මොකුත් අතිරේක දේවල් අවශ්‍ය නැහැ. අපේම ඇහැ කන නාසය දිවකය මන පංචේන්ද්‍රයන් සහ මනස මෙහෙවල අපිට පුළුවන්කම තියෙනවා මේ රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් කරගන්න. අන්තිමට රූප කාය කේන්ද්‍රය කරගෙන ඒ වටා ගොනු වෙච්ච සමස්ත රූප ධර්ම ඛණ්ඩ අපිට අපි ඒකට කියන්නේ රූපක් ඛණ්ඩ කියලා. ඉතින් ඒක අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේ වා සම්තිකේ වා ඔහොම ගොඩ ගැහිලා තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් උත් ගොඩ ගහගෙන තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් හැටියට සැලකන්නේ නැහැ බුදුදහමේ. රූපස්කන්ධේ ප්‍රශ්නයක් හැටියට කියන්නේ කොයි වෙලාවක. රූපය රූපස්කන්ධයට උපාදාන වීම තමයි ගැටලුවක් හැටියට පෙන්නන්නේ. එතකොට ඒ අනුව අපිට මේ රූප කායේ යථා ස්වභාවය තේරෙනවා නම් රූප කාය පිළිබඳ මඤ්ඤණාව අතහරින්න පුළුවන්. තණ්හා මාන දික්ටි වශයෙන් හිතන ගතිය. ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය අත්හැරලා අර නිලුම් මල වගේ ඉන්න පුළුවන්. නැට්ට මඩේ තියෙන කැත්ත. ඒ වුණාට ගෑවෙන්නේ නැතුව, ගා ගන්න නැතුව අනිත් අය ගාවනකොට ගෑවිලා ඉන්නවා වගේ නිකන් පෙන්නලා රඟපාලා නිකන් ඉන්න පුළුවන් ගා ගන්න. ඒක. අපි ගා ගන්නෑ. අනිත් අය සමහර වෙලාවට ගාවනෝ ඉතින්. ඒ එහෙම අනිත් අය අසුතවා පුදුජනලා නම් ඒගොල්ලෝ ගානවා. ඉතින් කමන්නේ අපි ගාව ගන්න නැතුව ඉන්නේ. ඒ අර වීර්ය ප්‍රඥාව සිහිය. සතිමා සම්පජානෝ ආතත්. තුලින් තමයි ඒ නොගෑවි සිටීමේ හැකියාව අපිට ඒ කුසලතාවය අපිට ලැබෙන්නේ. මේ නොගෑවි සිටින ගතියට සතිපට්ඨාන සූත්‍රයේදී කිව්වේ අනිශ්චිතෝච විහෙරති නච කිංචි උපාදීයති කියලා. ඒවා අපේ නිකන් මන්තර වගේ මතකයේ තියෙනවා. මම නිතරම මේ කක්ක ගොඩේ ඉන්නේ නමුත් මං අනිශ්චිතයි. මං ගා ගන්නෑ මේ. ගා ගන්නවා කියලා කියන්නේ මේවට තණ්හා මාන දිට්ඨිය ඇති කර ගැනීමට තමයි ඔය නිශ්චිත වෙනවා කියන්නේ. ගා ගන්නවා කියලා මේවා අතින් අල්ලගන්න එක එහෙම එකක් නෙමෙයි. ඒ වගේ දෙයක් ගැන නෙමෙයි මේ කියන්නේ. පරිහරණය නොකර සිටීම නෙවෙයි. භාවිත නොකර සිටීමක් ගැන නෙවෙයි. මේ වයින් පලා යන්න උත්සාහ කිරීමක් ගැන නෙවෙයි ඒ කියන්නේ. ඒවා අපිට අඩු කරගන්න පුළුවන් රූප ධර්ම අපි කලිනුත් කතා කරලා තියෙන පුළුවන් තරම් රූප ධර්ම අඩු කරගන්න පුළුවන් නම් ඉතින් පහසු. මේ ශරීරය වුණත් බලන්න මේක ගොඩාක මහතට බරට තියෙනවට වැඩිය ටිකක් ඒට්ටුවට සැල්ලුවට තියෙනවා නම් ලේසි වගේනේ. හසුරව ගන්න උන. නමුත් ඉතින් අපි යෝග එහෙම එහෙමමයි කියලා කියන්නේ මොකද අනාත්ම නිසා. නැත්තම් අපි යෝග අර්ථ සංඥාවකට ගන්න නැහැ. හැබැයි ඉතින් ඕක සැහැල්ලු කරගන්න පුළුවන් නම් හොඳයි. සැහැල්ලුවෙන් පරිහරණය. ඊළඟට අපිට තියෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු බලන්න ඒව වුණත් ගොඩක් වැඩි වුණොත් ප්‍රමාණාත්මකව වැඩි වුණොත් කරදරයි. ප්‍රමාණාත්මකව අඩු කරගන්න පුළුවන් නම් ඒ ඒ තරමට හොඳයි. එහෙම දෙයකොත් බුදුදහම යෝජනා කරලා තියෙනවා. සුභරෝ බර අඩු කරගන්න පුළුවන්. එහෙම ලහුක වුත්ති ඔය කරණීමේත සූත්‍රය එහෙම කියන්නේ. ලහුක වුත්ති සැහැල්ලු පැවැත්මක් සඳහා උපකාරී වෙනවා. ඉතින් එක පැත්තකින් අපි රූප ධර්ම පිළිබඳව එහෙ එහෙවැනි සැහැල්ලු පැවැත්මකට යනවා. ඒවා ගැන නිකන් ඔය බොරු පිට කවර දාගෙන ගොඩ වැඩි කරගෙන එහෙම යන්නේ. හරි ස්වභාවික විදියට සරලව අඩු මාත්‍රාවකින් අඩු ප්‍රමාණයකින් යන්න බලමු. ඒ අතර ඒ ඒකටත් තියෙන තණ්හාමාන දික්තිය අයින් කරලා අනිශ්චිත වෙයි. ඒකෙත් නොගෑවි ඉන්නවා. ඒකයි ස්වභාවය. ඉතින් උතින්ට ආවම අපිට බොහොම පහසු වෙනවා මේ රූප රූපස්කන්ධයේ බර බිම කියන්නේ. අර පාවිච්චි කරානේ වචනයක් අර සූත්‍රයේදී රාතන් වහන්සේ හඳුන්වනකොට බුදුරජාණන් වහන්සේ මූලපරියාය දේශනාවේදී රාතන් වහන්සේ හඳුන්වපු වචනේ බලන්න. ඒකේ තියෙන වචන මාලාව. යෝ පිසෝ භික්ඛවේ භික්ඛු අරහං කීනාසෝ උසිතවා කතකරණීය ඕහිත භාරෝ මම මේ වචනෙට පොඩ්ඩක් අවධාරණය යොමු කළේ. ඕහිත භාර. භාර කියන්නේ බර. බර කියන්නේ මේ මොකක් හරි කරතියන් ඉන්නකොට දැනෙන ස්කන්ධ භාරයනේ ගැන නෙවෙයි මේ කියන්නේ. ස්කන්ධ භාරයයි ක්ලේශ භාරයයි කියන්නේ දෙකක්. ස්කන්ධ භාරය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණයට අදින ඇදිල්ලට ප්‍රතිවිරුද්ධව අපි ක්‍රියාත්මක වෙනකොට අපේ ශරීරයට දැනෙන පීඩනය. මොකක් හරි ඔලු උඩ තියන් ඉන්නකොට, කර තියන් ඉන්නකොට, උස්සගෙන ඉන්නකොට, එල්ලගෙන ඉන්නකොට <coughs> එතන බාර කියන්නේ බර කියලා කියන්නේ අර ගුරුත්වයට ප්‍රතිවිරුද්ධ දිශාවට අපි මේක ඇදගෙන ඉන්නවා. තල්ලු කරගෙන ඉන්න, ඔස්සගෙන ඉන්න, දරාගෙන ඉන්න. ඒක නෙමෙයි මෙතන බාරෝ කියන්නේ. මෙතන තියෙන ක්ලේශ බාරයක් කියලා එකක්. අපි දැන් මොකක් හරි හේකට තදින් බැඳුනොත් රූප කායනේ අපි මෙතන කතා කරුවේ. මේ දක්වා කායાનපස්සනාව නිසා අපි මේ පැත්තෙම කතා කරමු. මොකක් හරි දෙයකට තදින් බැඳුනොත් ඒක ඉතින් හිතට බරක්. හිතට බරක්. උදාහරණයක් ඇටියට කිව්වොත් මගේ රූපකාය මෙන්න මෙහෙම තියා ගන්න ඕන. මගේ හැඩය මෙහෙම තියා ගන්න ඕන. කියලා හිතාගත්තොත් එහෙම ඉතින් ඕක ඔලුවට ගත්තා කියලානේ කියන්නේ. ඉතින් ඔලුවට ගත්තම මොකද වෙන්නේ? ඔක බරක් වෙන කොහොමද බරක් වෙන්නේ අර මම මෙහෙම තියාගන්න ඕනේ කියලා හිතාගත්තට මොකද එහෙම තියෙන්නේ මේක වෙනස් වෙනවා මේක විපරිණාමය වෙනවා අඤ්‍යතා භාවයටපත් වෙනවා එතකොට මොකද වෙන්නේ ආයි මේක අර නිකන් පල්ලෙහාට යන එක ආයි උස්සල උඩට ගන්නවා වගේ ආයි උත්සාහ කරනවා මේක ඒ විදිහට පවත්වා පවත්වන්න බෑ පවත්වන්න බෑ ඉතින් බර ඔන්න භාරය. මෙතන තියෙන්නේ කෙලස් බර මේ කියන්නේ. එතකොට රහතන් වහන්සේ සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ යොදන මේ ඕහිත භාරෝ කියන වචනයෙන් අදහස් වෙන්නේ ස්කන්ධ භාරය ගැන. ඒ කියන්නේ මේ මේ යමක් බර එසවීම බර බිම තැබීම කියන අර්ථය නෙමෙයි කෙලෙස් බර. කෙලෙස් නිසා ඇතිවෙන මානසික පීඩනය. මනසට ඇති කරන බර. බිම තිබ්බ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. අපිට ඔය දැන් අපිට පුළුවන් රූපස්කන්ධය පිළිබඳ බර බිම තියන්න පුළුවන්. බහා තබන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. ඕහිත. ඕහිත කියන්නේ බහා තබුව අයින් කර කියන අර්ථය. ඕහිත බාරෝ. දැන් ඉතින් බර බිම තියන්න පුළුවන්. ඒකයි. ඉතින් අපි ওই විදිහට අපේ මහා සතිපට්ඨාන දේශනාවත් අද අපි තවත් සූත්‍ර දෙකක් මෙතෙන්දි ටිකක් කිට්ටු කරගත්ත මූලපරියාය දේශනාවත් මහා හත්තිපදෝපම සූත්‍රයක් කියනවා. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය පිළිබඳ බොහෝ දේශනාවල් කරලා තියෙනවා. ඉතින් මේ සියලුම දේශනා අපි එකින් එක කියවලා ඒවයේ තියෙන හැම එකක්ම අපි තේරුම් ගන්න ඕන කතා කරන්න ඕනයි කියලා දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ওই අවුරුදු 45 ඇතුලේ අප්‍රමාණ මිනිස්යන්ට දෙවියන්ට මේ පංචස්කන්ධයේ යථා ස්වභාවය පැහැදිලි කරමින් කරපු දේශනා අපිට හමු වෙනවා. ඒ සියලුම දේශනා අපි කියවන්න ඕනේ නැහැ. එකක් දෙකක් තේ තුලින් අපිට මේක අවබෝධ කරගන්න පුළුවන්. අඩුම ගානේ මහසතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනාව ඇතුළත් කය පිළිබඳ නැත්නම් රූප ධර්ම සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු දේශනා කරපු මූලික කමඨාන් තුන වුණා. ඒ කියන්නේ පටිපූල මනසිකාර, ධාතු මනසිකාර, ජීවතික මනසිකාර කියන කමඨහන් තුන වුණත් අපිට ප්‍රමාණවත්. ඉතින් ඒ ඒක ඉලක්ක කරලා තියෙන්නේ කෙලින්ම ඍතුවම රූපකායද ශරීරයේ. ඉතින් රූපකාය ඇසුර රූපකාය අවබෝධ කරගත්ත කෙනාට ඉතින් චරුත්ථාමතුරු කිව්වනේ මේක අජ්ජත්තිකයි බාහිරයි කියලා දෙකක් නැහැ. බාහිරේ තියෙන්නේ ඒකමයි කියන්නේ. ඉතින් බාහිරේක ගැන ඒ ඒ තුලින්ම අජ්ජත්යේ තුලින්ම බාහිරේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් බාහිර දේවල් වලත් මම ඕන්න සරල උදාහරණයක් කියන්න. දැන් ඔය නව ජීවිතිකය ගැන අපි කතා කරුවානේ. ඉතින් නව ජීවිතිකයේ ස්වභාවය අර යම්කිසි රූපකායක් විඥානය ගිලිහුණාම ඒක පැත්තකට කරලා විදි කරලා දානවා. ඉතින් විදි කරලා දාපුවාම ඒක කොහෙද දි รา පත් වෙලා යන්නේ කියන්නේ. ඉතින් බාහිර දේවල් වලත් ඔහොමනේ. දැන් අද ඕන්නම් ගෙදර පිටිපස්සට ගිහිල්ලා බලන්න ගෙදර ගියේ පිටිපස්සේ තියෙන ඔය කැඩිච්ච බිනිච්ච ඒවා වීසි කරලා තියෙන ඔය පරණ දරමඩුවක් වගේ එකක් තියෙන හුඟක් ගෙවල් වල තියෙනවා මේක. ඔය කැඩෙන බින්දෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු මේ කොහේ හරි ඉතින් නගර සභාවට හරි කුණලෝරියට හරි දෙනකන් හරි එහෙම නැත්නම් රිපෙයාර් කරලා ගන්නකන් හරි අර පිටිපස්සේ දාලා තියෙන මොකක් හරි ඉස්සර ගෙවල් වල තිබුණ මේ පරණ බඩු ගොඩ ගහලා තියෙන මඩුවක්. ඉතින් ඔය තමයි සීවතිකේ. අමසෝන ඔය. ඒකේ තියෙන්නේ මොනවද කියලා නිකන් අද ගිහිල්ලා බලන්න. ඔක්කොම අපි වැඩකට ගන්න බැරි ආයෙ හදලා ගන්න බැරි ගැදිච්ච විදිච්ච බඩුනේ තියෙන්නේ. දැන් ඔය බාහිර දේවල් ඔය. බහිද්දාවා කායේ. ඉතින් අපිට ඕක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි ඔතන ගොඩ ගහලා තියෙනවා. ඉතින් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් ඔය වැඩක් නැහැ ඔය ආරය. අපිට වැඩක් නැහැ. අපි කැඩිලා අපි පාවිච්චියෙන් අයින් කරපුවා තියෙන්නේ. හැබැයි අපිට හොඳ කමටහනක් ඒක. අද ගිහිල්ලා ඕක ටිකක් පැයක් හමාරක් ඕක බලන්න පුළුවන් ඔගේ තියෙන දේවල් ඇදලා කියලා. මේවා තියෙනව නේද? මේවා මේ ගෙන කාලේ අපිට මතකයි. මේවා පාවිච්චි කරපු විදිය මතකයි. දැන් ඔන්න තියෙන දැන්. දැන් තියෙන්නේ අමුතෝනේ. හැම ගෙදරකම පිටිපස්සේ අමුතෝනක් තියෙනවා. ඕක ඉතින් කිව්වම බය වෙන්නත් ඉඩ තියෙනවා. හැම ගෙදරම තියෙනවා. බලපුවාම අර පිටිපස්සේ මඩුවක් වගේ මොකක් හරි එකක් ගහලා නැත්නම් පැත්තක ගොඩ ගහලා තියෙනවා අර වැඩ කරන්නේ. තව ඕනනම් ඉතින් ওই නගර සභාවේ කුණුගොඩට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකත් එහෙම එකක් තමයි. වැඩ කරන දේවල් තමයි ඔක්කොම කොට ගහලා. ඉතින් බාහිරා බහිද්ධාවා කාය. බහිද්ධා කාය වලටත් ඒකමයි වෙන්නේ. අජ්ජත් කාය තුලින් බහිද්ධාවත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් හරි අපහසු නැහැ. පහසුයි. ඉතින් ওই විදිහට හැම දෙයක්ම එකක් තෝරලා දුන්නම අපිට බුදුරජාණන් වහන්සේ යොස්සේ අපිට බොහෝ දේ වටහා ගන්න පුළුවන්. ප්‍රඥාවන්ත මිනිස්සුනේ අපි. පොඩ්ඩක් අර සුතමේ ඥාණයෙන් ඉස්සරහට ගිහිල්ලා ඔබට ගිහිල්ලා ඩිංග චින්තාමේ ඥාණය අවලෝකන්න විතරයි තියෙන්නේ. පොඩ්ඩක් හිතන්නකෝ. අර කියපු දේ ඔස්සේ තවත් එකක් අල්ලගෙන පොඩ්ඩක් හිතලා බලන්න. මගේ රූපකාය ගැන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මම මගේ රූපකාය පිළිබඳ මේ අවබෝධ කරගත්තා. ඉතින් ළඟ ඉන්න මිනිස්සුගේ රූපකායයට ඩිංගක් ඇඟිල්ල ගහලා බලනවා. ප්‍රශ්නයක් නැහැ නේ තමන්ගේ ස්වාමි පුරුෂයා. තමන්ගේ භාර්යාව, තමන්ගේ දරුවා. ඉතින් එයා එයාගේ රූපකාය දිහා තියන් බලනවා. බැලුවට ඉතින් මොකොත් කියන ගන්නෑ. එයාගේ දිහා බලපුවමත් වෙනවා අනේ උන්දගෙත් හැටි බලන්න. ඉස්සර කොහමද දැන් කොහමද? හ්ම් බලාගෙන ඉන්න තමන්ගේ සහකාරී සහකරුවාගේ එයාගේ හැටි. එයා දරුවෝ මොන කුරුමිනි පිරියෝ ඒ ඒ ඇයි දිහා ටිකක් බලාගෙන ඉන්න හොඳට. සිහිනුවනේ. පේනවා නේද? බහිද්ධ රූපස්කන්ධවලත් ඇති. ද්‍රව්‍ය භාණ්ඩ වස්තුත් බහිද්ධ රූපස්කන්ධවල තමයි රූපකායන් වල තමයි ඇති වෙන්නේ. ඒවා දිහත් බලනවා ටිකක්. ආ බලන්න. ඒවයි ඇති. ඒවත් ඒ ඒවයි අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවයි අඤ්‍යතා භාවය දකින්න පුළුවන්. අන්තිමට වැඩක්ම ගන්න බැරි අර ජීවිතේකටත් දාලා තියෙනවා. ගේ පිටිපස්සට ගිහිල්ලා බලපුවා. නැත්නම් වත්තේ කොනක කොහේ හරි ගොඩ ගහලා තියෙනවා. ඔක්කොම දිරාපත් වෙන්නේ. ඉතින් ඔය අවුවටයි වැස්සටයි මේ තෙමි තෙමි වේලි වේලි ඔය දිරාපත් වෙලිය. අර හතර මහා ධාතු හතර මහා ධාතු වලටම ඉරතයි. ඉතින් ඔය විදිහට ඕක තේරුම් ගන්න එක හරිම පහසු වෙන. එච්චර අමාරු නෑ. අපිට ඕන තරම් කමටහන් තියෙන. රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා. එහෙමයි තියෙන්නේ. යමක් කැඩෙන බින්දෙන අවස්ථාවක් උදාහරණයකට අපි වාහනේ පදවගෙන යන ගමනක් යනවා මේ හදිස්සිය. මගදී ගැටෙනවා. වාහනේ. දැන් මොකද? කමටහනක් හම්බ වෙලා තියෙන්නේ. රූප ධර්ම අනිත්‍යයි. අනාත්මයි. හිතුණා වගේම නැති වෙයි. අපිට ඕකේ මේ වෙලේ මෙනෙහි කරගන්න පුරුද්දක් නැහැ. හැබැයි දැන් පුරුදු වෙනවා. වාහනේත් හදාගෙන ගමනක් යන්න ඕනේ. ඒක තව කාරණයක් වෙනම එකක්. නමුත් මේකෙත් මෙතන කමටහනක් හම්බ වෙලා තියෙනවා. කමටහනක් ලැබිලා තියෙනවා. හැමතැනම රූප ධර්ම වල යථා ස්වභාවය මෙනෙහි කරගන්න ප්‍රාමාණික කමටහන් ප්‍රමාණවත් තරම් කමටහන් අපිට ලැබෙනවා. ඉතින් ටිකක් මෙනෙහි කරන්න ඕන. සතවාරී ශාවක වුණාම මානසිකාර කරන්න ඕන මෙනෙහි කරන්න. එතකොට අර පරිඥාත තත්වයට එනවා. පරිඥාත වුණාම නමඤ්ඤති. මේ රාතන් වහන්සේගේ හැටි එහෙමයි සංකිස්ස හේතු. පරිඥාතං තස්සාති වදාමි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපිට උතෙන්ට එන්න පුළුවන් තාමත් ඇවිල්ලා නැත්තම් මම හිතනවා බොහෝ දෙනෙක් ඇවිල්ලා ඇති කියලා. හොඳයි. ඔය අපේ කායානුපස්සනාව පිළිබඳ අපි අද අවසන් කරන නිසා ඒ පිළිබඳව සාරාංශය ඉතින් මම හිතනවා මේ කාරණේ හුඟ දෙනෙක් හොඳින් අවබෝධ කරගත්තා, වැටහුණා, තේරුණා. හොඳට භාවිතයට ගත්තොත් රූපස්කන්ධය පිළිබඳ උපාදානයේ අවසන්. ඒ රූප නඩුව ඉවරයි. අල් ඉල්ලාස් කරගත්තා. නඩුව අහන්නේ නැහැ. දන්න නඩුව අහලා ඉවර කරන්න බෑ කියලා. මෙච්චර කාලයක් අවිද්‍යා තණ්හා නීතිඥයෝ දෙන්නගේ උපදේශ. අනෝ මේක දිනන්න පුළුවන් එකක් කියලා තමයි ආවේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නම අපිට තේරෙනවා මේක දිනන්න පුළුවන් අඩුවක් නෙමෙයි. ඉල්ලාස් කර ගන්නව ඇර වෙන කරන්න දෙයක් නෑ. ඒක ඉල්ලාස් කර ගන්නවට නම් සසුතවපුතුජන මට්ටමේදී නම් කොහෙත්ම කැමති නෑ. හැබැයි ඒක වුණාම නම් තේරෙනවා මේක බෑ කියලා. ඉල්ලාස් කරගත්ත අය තමයි අසේක කියන්නේ රාතන් වහන්සේලා කියන්නේ. ඒගොල්ලෝ නදුව අයින් කරගත්තා. ඉවරයි. ඕහිත බාරෝ බර බිම තිබ්බ බර ඇත ඇරිය බර දරන්න නැති අය බවට පත් වුණා. මොන බාරේද? කෙලස් බාර. හොඳයි. එහෙමනම් අපි අපේ සදාම්මම අපි වෙනදා වගේම අදත් අපේ කාලේ නිමා වෙලා තියෙන නිසා නිමා කරන්න කැමතියි. ඉතින් අපි දන්නවා අද 23 වෙනිදා හෙට අපි මුණ ගැහෙන්නේ නැහැ. ආයෙ මුණ ගැහෙන්නේ අපි 25 වෙනිදා. දිනක් කර දිනක් තමයි අපි දහම් හමුවට එකතු වෙන්නේ. ඉතින් භාවනාව හැමෝටම කරගෙන යන්න පුළුවන් දැන්. අවශ්‍ය දැනුම තියෙනවා, පුහුණුව තියෙනවා, අවබෝධය තියෙනවා. ඉතින් අත නෑර කරමු ඒකයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් දැන් හුඟක් අය මා සමග සාකච්ඡා කරනවා. ඒ හුඟක් හොඳයි. අපිට පේනවා ඒත්කගේ ගමන විශේෂයෙන් මේ ආධුනික යෝගීන් ගැන හුඟක් අපිට සතුටුයි ඇත්තෝ කොහොම කැපවීමෙන් මේ කාර්යයේ යෙදෙන බව පේනවා. අහන ප්‍රශ්න ගැටලු සාකච්ඡාවලදී ඒක පැහැදිලි. ඉතින් හොඳයි. හැමෝම උත්සාහ කරන්න අපිට මේ ලැබිච්ච සැන සම්පත්තිය ආයි මේක ලැබෙයි කියලා කිසිම කෙනෙකුට සහතිකයක් දෙන්න බෑ බුදුරජාණන් වහන්සේ නම් ඒ සහතිකේ දුන්නෙම නෑ උන්වහන්සේ කිසිම වෙලාවක කිව්වේ නෑ ආයි මේ සැන සම්පත්තිය ඔබට ලැබෙනවායි කියලා පස්සේ පස්සේ කාලේ අය නම් අපේ පොට වරද්දලා තියෙන බුදුහාමුදුරන්ටත් වැඩි කෙරුම් කාර්යෝ වෙලා සමහරු නෑ නෑ මීට වැඩිය හොඳ එකක් ගන්න පුළුවන්. ඔන්න පස්සෙන් එනවා මෛත්‍රී බුදුන්. ඒක නිසා අපේ මායя ඇවිල්ලා අපේ වැඩේ පස්සට දැම්ම. මෛත්‍රී බුදුන් එනවා කියන්නේ මායя. වෙන කවුරුවක්වත් නෙමෙයි. මොකද එහෙමනම් අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ බෑ. ඕම් මම නැතු උනත් මෛත්‍රී බුදුන් එනවා ඒ ඒ කාලෙවත් වැඩේ කරගන්න කියලා. කවුරු හරි කියනවා නම් මෛත්‍රී බුදුන් එනවා කියලා කියන්නේ ඒ මායයයි. ඒ කියන්නේ මේ මේ මේ ජීවිතේ මේ වැඩේ කරගන්න එක වළක්වන්න ඉන්නේ. ඒක නිසා මේ මායයන්ට අහු වෙන්න එපා. මෛත්‍රී බුදුන් කියන්නේ මායය. හොඳට මතක තියාගන්න. ඒ ගැට ගහපු හොඳ මායේක හොඳම මායේකේ අහු වෙන පළවෙනි මායය. මේ දැන් ලැබිච්ච සාසනේ අතහරින දැන් ලැබිච්ච සන සම්පත්තියට පයින් ගහන දැන් ලැබිච්ච කල්යාණ මිත්‍රයන්ට පයින් ගහන මේ සාසනයට පයින් ගහන්න දෙන හොඳම උගුල තමයි මෛත්‍රී බොදු. ඒක නිසා ඒකට කිසිසේත් අහු වෙන්න එපා. මේ ලැබිලා තියෙන සම්බුද්ධ ගෞතම බුද්ධ සාධනෙ හොඳටම ඇති. මේ ශ්‍රී සද්ධර්මයේ තියෙනවා ඊටාම් පැහැදිලිව. තව ඕනනම් මේක පිළිපෙහෙලි කරගන්න අවශ්‍ය කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. ඕන තරම් මේක පුරන්න විවේක දැන් තියෙනවා. විවේක ගන්න පුළුවන්. ඉතින් ওই ඥාති පරිවර්තයටයි භෝග පරිවර්තයටයි ගැති වෙන්නේ නැතුව පොඩ්ඩක් මේකෙන් මිදෙන එක තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට ඒක පුළුවන්. ඒකයි. හොඳයි එහෙමනම් හැම දිනාටම මේ රූපස්කන්ධයේ පිළිබඳව තියෙන අවබෝධය තුළින් රූප උපාදානය අයින් කරලා රූපස්කන්ධයේ පිළිබඳ උපාදානය අයින් කරගන්න මම හිතනවා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ විතරක් නෙමෙයි ඒ තුලින් ගිහිල්ලා පංචස්කන්ධයටම තියෙන උපාදානිය අත්හැරලා ඕහිත බාර වෙන්නේ. අනුප්පත්ත සදත්ත බව සංයෝජන පරික්කින කරගත්ත ඇත්ත බවයි. මේ කියන්නේ මේ නිවනේ නිවි සැනසෙන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් උතුම් බලාපොරොත්තුෙන් අදත් අපේ සදාන් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.